ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං තීති කෞරුණීය ස්වාමීන් වහන්සේ ඈණිවරණි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආන්ට ඉදිච්ච පාඩය බොහෝ දෙනා අහලා වරුදු කනට බොහොම මිහිරි බොහොම ගෞරව සම්ප්‍රයුක්ත දේශනා පාඩයක් සතිපට්ඨාන සූත්‍රයේ පවා දක්වලා තියෙනවා. අපි ඉස්සරග ඉස්රායින් තියාගෙන ඉන්නේ ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රය. ඒක සංයුත්තනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ සතිපට්ඨාන වර්ගයේ. ඒයි සරුවචන් වහන්සේ මේ වේදනාව පිළිබඳව නැත්නම් වේදනානුපස්සනාව පිළිබඳව මේ පාඩය කෙනහැර දක්වන්නේ අපි කලින් දවස් එකේ මතක් කරගත්ත විදිහට සර්වචනාංශේ ගේලඤ්ඤ ගිලන් හලට වැඩ පුරන වෙලාවක සංඝයා වහන්සේලාට සර්වචනාංශයේම හිතකින් නැත්නම් හිතට මතුවෙච්ච අදහසකින් සඳහන් කරනවා සතෝ භික්කවේ සම්පජානෝ කාලං ආගමියාත කියලා මහණෙනි මේ මහානකම සම්පූර්ණ කිරීම සඳහා Brahmacharya සම්පූර්ණ කිරීම සඳහා නැත්නම් මේ ශාසන ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමට නම් සතියෙන් සම්පජඤ්ඤයෙන් කාලය ගතකරනද නැත්නම් එනේන චිත්තක්ෂණයේ සති සම්පජඤ්ඤය යොදන්නේ කියන මේ කෙටි සාරු වාක්‍යකින් මේ ಉದ್ದೇಶය ඉදිරිපත් කරන සරුවචන් වහන්සේ නිද්දේශයත් තමන් වහන්සේ වශයෙන්ම ඉදිරිපත් කිරීම සඳහා කතංච බික්ක වේ බික්කු සතෝ හෝති කියලා මහණි කෙලෙසද මේ ශාසනයේ භික්ෂුවක් සතිමත් වෙන්නේ කියලා සරුවචනන්දේ ප්‍රශ්නය අහලා ඒ ප්‍රශ්නෙට සරුවචනන්සේ දෙන උත්තරය තමයි ඉද බික්ක වේබික්කු වේදනාසු වේදනානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරන්නේ. ඇත්තටම ඉස්සෙල්ලා සඳහන් කරන්නේ කායානුපස්සනාව. ඉතින් දවසේ මාතෘකාවට උද්ෘතියක් ලබා ගන්න ඕන නිසායි මේ වේදනානුපස්සනාව කොටස අපි ඉදිරිපත් කරගත්තේ. මොකද පසුගිය දවස් දෙකේ අපි මේ සූත්‍රයේ පසුබිමත් කායानुපස්සනාවටත් යම් ප්‍රමාණයක් වෙලා අරගෙන තියෙනවා. ඒකේ දවස් දෙකේම අපි මතක් කරගත්තා මේ හම්බෙච්ච මනුස්සාත්ම භාව ප්‍රතිලාභය. නැත්නම් මේ හම්බෙච්ච මනුස්සාත්ම භාවයේ වටිනාකම සරුවචන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කය මේ වගේ වටිනා භාවනාවකට අරමුණු කරන්න පුළුවන් ගතිය. අපි සාමාන්‍යයෙන් දන්නවා මේ භවයේ කොතනකවත් සැපක් ඇත්තේ නැහැ කියලා. මේ භවයේ හැම තැනම තියෙන්නේ ඒකාකාරව පැතිරිච්ච පෙළෙන ගතිය, තවන ගතිය. නමුත් මේ මනුෂ්‍යාත්ම භාවයේට සරුවචන් වහන්සේ සඳහන් කරන්නේ අත්ත්භාව පටිලාභය කියලා. ගෝලාරික අත්ත්භාව පටිලාභය කියලා. ඒ කියන්නේ මනුෂ්‍යාත්ම භාවය ලැබුව හැම කෙනෙකුටම ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. අපි නම් දන්නවා කතා කරලා බැලුවොත් 90ක් විතරම තමන්ට තමන් ශාප කරමින් තමයි ජීවත් වෙන්නේ. නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් නෑ කියලා තමයි හැම වෙලාවෙම කට්ටිය කියන්නේ. නමුත් බුදුහාමුදුරෝ දකින්නේ මේක ගොඩාක් පින් කරලා ලැබිච්ච ආත්ම භාව ප්‍රතිලාභයක්. මොකද මේ විනෝඩ තිරසං ආත්ම භාවයක් ලැබුවා නම් පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. රැයට කවදාකවත් ඇති වෙන්න බත් කාලා නිදා ගන්න පුළුවන් ගතියක් තිරසන් ලෝකේ නැහැ. රෑ 30 කේන්ද්‍රික ගාපු දියගෙන ඉන්නවා පහුවෙන්ද උදේ ගොදුරක් හම්බ වෙනකන්. ගොදුර කියන්නේ තව පණ ඇති සතෙක්. පණ තියෙද්දි ගිලින එක තමයි ත්‍රිසංක්‍රම. යක්ෂාත්ම භාවයක්, പ്രേතාත්ම භාවයක්, නිර්යාත්ම භාවයක් ලැබුවත් එච්චරයි. ඉතින් යනෝ බලනකොට අපිට සම්‍යක් ජීවන රටාවකින් පිළිසිදුව අනුන්ට කරදර නොකර ජීවත් වෙන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා නම් මේකට කියන්නේ ආත්ම භාව ප්‍රතිලාභය. ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ. ඒ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ තන ඇත්තා. තනත්තට කයක් පෙන්නලා තමයි තනත්තා කියලා අපි කියන්නේ. මේ තනැත්ති මේ තනත්තා කියලා කියන්නේ ඒ තන ඇත්ති ඒ තන ඇත්තා. එතකොට ඒ තන ඇත්තා පෙන්නන්නේ කය පෙන්නලා. ඒක නිසා ඒ ආත්ම භාව කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ ආත්ම භාව ප්‍රතිලාභය මනුස්ස ආත්ම භාවයේ පෙන්නන්නේ කය පෙන්නලා. ඒ කය මේ සතිපට්ඨාණයට සතියට කායනුපසනාවට නොයදෙන හැම වෙලාවකම එක්ක තණ්හාවට එක්ක මාන්නයට එක්ක දෘෂ්ටියට පටලැවිලා තියෙනවා. ඒකට කියන්නේ සතිය සම්පජඤ්ඤයෙන් ගත කරනවා. ඒ කියන්නේ අසති අසම්පජාන කියලා කියන්නේ. නැත්නම් මුට්ටසති අසම්පජාන කියලා කියනවා එලඹිච්ච සතියක් නැති සම්පජාඤ්ඤයක් නැති අවස්ථාවක්. ඉතින් අපි සංසාර ගණන් එහෙම ගත කරලා තියෙනවා. බුද්ධාන්තර කල්ප ගණන් එහෙම ගත කරලා තියෙනවා. ඉතින් අපි එහෙම ගත කරන වෙලාවක මෙහිම සරුවඥ වචනයක් අහලා ඒකට හිත පහදවලා එක චිත්තක්ෂණයක් හරි සති සම්පජාඤ්ඤයට ගන්න සතිමත් වෙන්න නම් අපිට බුදුහාමුදුරන්ගෙන්මයි අහන්න වෙන්නේ අනේ බුදුහාමුදුරනේ කොහොමද සතිමත් වෙන්නේ එතකොට සරුවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඉද බික්ක බික්කෝ කායේ කායානුපස්සී විහෙරති මානි වගේ ප්‍රශ්නයක් අහන තමන්ගේ අත්ත කුසලයේ සලකන අත්ත සිද්ධිය සලකන කෙනෙක් එහෙම ඇහුවොත් මේ කයෙහිම කයානුව බලන සුළුව ගත කරන්න කියලා කියනවා එතකොට මෙතන කය කියලා කියන්නේ සමූහය කියන අර්ථයෙන් ස්කන්ධය කියන අර්ථයෙන් කය වෙලා තියෙනවා. එතකොට මේ සමූහ කන්ද තඳහන් කරන්නේ රූප වලට. රූප තමයි එහෙම සමූහ කරලා පිඩු කරලා සංකත කලාප වශයෙන් පිඩු කරන්න පුළුවන්. නාම ධර්මයේම වෙන්නේ නැහැ. නාම ධර්ම වල එහෙම එහෙම ඇලිගලි වාසියක් පිඩු කරන්න පුළුවන් ගතියක් නැහැ. එතකොට මේ රූපයේ තියෙන මේ ගතිය දැන ගැනීම සඳහා කෙනෙක් මේ කියන සතියේ එළඹලා මේ කයිදියා බැලුවොත් ඒක සඳහා ਸਰවචනසි මතක් කරලා තියෙනවා හොඳම ක්‍රමේ තමයි ඇස් දෙක වහගන්න එක මොකද ඇස් දෙක ඇරපු ගමන් හිත එළියට යන හිත බාහිරයට පයින්නවා 100%ක්ම නෙවෙයි ආධුනිකයාගේ එනිසා ඇස් දෙක වහගෙන ඇතුළට දාපුවාම අපිට දැනගන්න පුළුවන් පිට ඇතුළේද පිටද කියලා. ඉතින් ඉස්ලාම වතාවට ඇතුළට ගියාම ඉස්ලාම වතාවට ඇතුළට ගිය බව දැනගත්ත ගමන් හිත කලකොල වෙනවා. මොකද කවදාකවත් ඇතුළට ගිහිලා ඇතුළට ගිය බව දැනගෙන නැහැ. ඒ කියන්නේ වෙන විදිහට කියනවනම් සතිමත් වෙලා නැහැ. ඒ නිසා යෝගාවචරයට නැත්තම් යෝගිනියට සීලක පිළිපීටලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ඒ වගේ යෝගාචරපේසක් වට කරගෙන බුද්ධ ධම්ම සංග තීන ත්‍රිදත්වය කය පූජා කරලා ගොඩාක් හිත අලුත් කරගන්න ඕනේ. මේ කරන සත්ක්‍රියාවේ වටිනාකමට හිත කීකරු කරගන්න. ඒකට කියනවා හිත අලුත් කරගන්නවා කියනවා. ඉතින් අපි හැමදාම සීලේ සීපත් කරනවා. හැමදාම අනුන් දෙන බතක් කාලා යැපෙනවා. අනුන් දෙන සීනාසනයක läගිනවා. අනුන් දෙන සිවුරක් අඳිනවා. අනුන් දෙන බෙහෙතක් පරිහරණය කරලා හිත අලුත් කරගෙන කියනවා අනේ මේ සීරම මම කරන්නේ කයේ හිත පිහිටුව ගණ්ඩයි සතිය පිහිටුව ගණ්ඩයි චිත්තක්ෂණයකට හරි කමන්නේ හිත පිහිටුව ගත්තොත් එදාට හිත ඇතුළට ආවා එහෙම නැත්නම් ගෙවැදුනා කියලා කියන්න පුළුවන්. ඒකට මේකෙදි සරුවත්න පාවිච්චි කරන වචනේ තමයි සතිපට්ඨානේ සමාදපේතබ්බං නිවේශේතබ්බං පතිත්ථාපේතබ්බං කියලා වචන තුනක් පාවිච්චි කරනවා. ඉස්ලාම හිතට කියනවා මේ නන්නත්තර කාමරමුණුල පසිදුන වෙනුවට සතිපට්ඨානේ සමාදන් වෙන්නයි කියලා. නැත්නම් මම දැන් මෙතන කියන එක සමාදන් වෙන්නේ කියලා. ඉතින් ඒක ලොකු ගෞරවයකින් ඇදහිමකින් පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තට පස්සේ ඒ ලොකු පුද්ගලයා තුළ විශාල වෙනසක් ඇති වෙන එකට අපි කුසල ඡන්දය කියලා කියනවා. ඒ කුසල ඡන්දය ඇති වුණාට පස්සේ ආට සිද්ධ වෙනවා මේ ගෙට ගෙවක් දාන්න. එහෙම නැත්නම් ලැබුම් දෙන්න. මේ කය කියන ගිය ඇතුලේ ලැබුම් කරන්න. පන්දනං චපලං චිත්තං ආදි වශයෙන් තියෙන මේ හිත අසරීරං ගුහාසයන් මේක ශරීරයක් ඇති එකක් නෙවෙයි ඒක ගුහාවක් ඇතුළේ තමයි ළඟින්නේ මෙතන මේ ගුහාව කියලා කියන්නේ මේ ශරීරයට ශරීරය ඇතුළේ තමයි ළඟින්නේ නමුත් ශරීරය ගුහාව ලැබුම් පොළ තිප්පල කරගත්තට සතා ඉන්නේ එළිය හුඟක් වෙලාවට සතා ඉන්න හැම වෙලාවෙම අසතියෙන් සතා එළිය ඉන්න හැම වෙලාවෙම අසම්පජානේ යම් වෙලාවක මේ සතා උග්‍රව මේ ලෙන ඇතුළට ආවොත් එදෙට කියනවා සත්‍ය සම්පජාන්නේ කියලා. ඒක වෙලා තියෙන්නේ එහෙම එන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ. ආපු බව දැනගත්ත ගමන් අපිට පාළු ගතියක් දැනෙනවා. මහා බය ගතියක් දැනෙනවා. අසරමං වුණා වගේ දැනෙනවා. එහෙම නැත්නම් අනාරක්ෂිත බවක් දැනෙනවා. නూరు නුපුරුදු බවක් දැනෙනවා. මොකද ඒ තරම්ම මේක පිටේ ඉඳලා තියෙනවා. මේක අපි අහපු දේවල් කෙසේ නමුත් අපි හිතමු මේ බව දැනගෙන කුසල ඡන්දය ඇති කරන හිත නිවේෂණය කරගත්තයි කියලා හිත Tamanගේ මේ ගුහාව ඇතුලේ පටල කරගත්තා ලැබුම් දුන්නා නිවේෂණය කරයි කියලා ඒ කියන්නේ යා අගේ කරන්න පටන් අර ගන්නවා ඇතුලේ ඉන චිත්තක්ෂණය එන්න කියන විතරක් නෙමෙයි ආට පස්සේ පාදෝවණය කරලා වාඩි කරවලා සුදු රෙද්දක් කෙලලා අපි වැඩ වැදගත් කොට සලකන්නේ. ආන්නේ විදිහට ඒතුළට එන සතියට අපි ඒ සත්කාර සම්මාන කරන්න නම් ගෙතක වැදීම කරගන්න ඕනේ. ඊට පස්සේ පතිත්ථාපේ තබ්බන් එහා එතන පටල කරගන්න ඕනේ. ඒකේ මුල් බස්සව ගන්න ඕනේ. ඒ මුල් බස්සව ගැනීම සඳහා මේ ක්‍රම තුනක් තියෙනවා. ඉසලා ස්වාගතං කියලා පිළිගන්න ඕනේ. ගෙට වද්දා ගන්න ඕනේ. ඊය හොඳට පටල කරගන්න. ඉතින් ඒකට සතිපට්ඨානයි කියලා කියන්නේ. එහෙම සතිපට්ඨානය පිහිටුවාට පස්සේ නැත්තම් සතිය ඒ විදිහට ඇවිල්ලා ගේ තුල පදිංචි වුණාට පස්සේ මේ ගේ පිළිබඳව තියෙන ආකල්පේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. මෙතෙක් කල් පාවිච්චි කරපු පරිහරණය කරපු විදිහට නෙවෙයි මේ කය පේන්න පටන් අරගන්නේ විවිධ විපරිණාම වලට ලක් වෙනවා. මේ විපරිණාම ලක්වීම ශරීර ප්‍රදේශය නැත්නම් මේ ශරීරයේ කියන හතරම ධාතු ශරීරයේ කියන හතර ඉරියව් ශරීරය කියලා පිළිගන්න ලෝභ දනකන ගති මාන දනවන ගති සක්කාය දිට්ඨි දනවන ගති අතරමැද කොයි එක හරහද ශරීරයේ ඇති හැටි දකින්නේ කියලා එක එකනා දකින්න හැටි වෙනස් රාග චරිතය තමන්ගේ රාගය දේවල් වලට තියෙන ආශාව හරහා මේ ශරීරය කියන ගෙටකේ වදිනවා මාන්නක්කාරයා සංසන්දනය හරහා මැනීම හරහා මේකට ගෙවදිනවා. සක්කාය දිට්ඨිය කියන එක නා ලෝකෙ ලොක්කමමයි. මගේ වටේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා Taman මුල් කරගෙන හිතන කල්පනාව දපණේ දමා ගැනීම හරහා ඊට ගෙවදිනවා. තව සමහරු වායෝ ධාතුව හරහා ගෙටක වෙදිනවා. තව සමහරු පාඨවි ධාතුව හරහා ගෙටක වෙදිනවා. තව සමහරු ආපෝ තේජෝ ධාතුව හරහා ගෙටක වෙදිනවා. තව සමහරෙක් පරයන්ක භාවනා හරහා ගෙටකවදිනවා. තව සමහරෙක් සක්මන් භාවනා හරහා ගෙටකවදිනවා. තව සමහරෙක් එදිනදා දහසකුත් කටයුතු කරන ගමන් ගෙටක. ඒ නිසා මේක කොතනින් කොයි වෙලාවේ කාට හරියයිද කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා නම් තියෙන්නේ සරුවච්චන් වහන්සේට විතරයි. ආශයන්සි ඥාණී තියෙන ඒ මහෞත්මයන්න් වහන්සේට පේනවා. එහෙම නැත්නම් අපිට පරිශන කරන්න ඕනේ මෙයා ගෙට එන්න කැමැතිම පාර කෝකද කියලා බලා ගන්න. ඉතින් මේ වගේ පිරිසකට කමඨහන් දෙනකොට සරුවචනච කල්පනා කරන්නේ උඟ දෙනකොට ගැළපෙන ක්‍රමයේ අල්ලලා දෙනවා. හැබැයි හිතන්න එපා ඒක අනිවාර්යයෙන් මට හරියන්න ඕනේ මට ඒක හරිය නැත්නම් මං කාලකන්ණියෙක් මට සිල් නැහැ මං පාපතරෙක් කියලා හිතන්න නරකයි. මේ පොදුවේ කියනවා ඉඳගෙන ඉන්න ඉරියව්වත් වායෝ ධාතුවත් තමයි හුඟ දෙනකොට ගෙටක වෙදින ක්‍රමය. එහෙම නැත්නම් තණ්හාව. ඉන්සස සර්වඥාන්සේ සංසාර බැම්ම එහෙම නැත්නම් දුකට හේතුව තණ්හා වශයෙන් පෙන්නලා දෙනවා. හැබැයි ඒක හේතුක උත්තරයක් ඇතන තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒක හේතුකෝ පෙන්නන්නේ. නමුත් අපි විවිධ විචම චරිත තියෙනවා. ඒකට කියනවා මේ භින්න රුචිකත්වය කියලා. අපේ රුචිකත්ව වෙනස්. සමහර අවිද්‍යාව හරහා යන්න පුළුවන් කොට. ඉතින් අන්නේ ගොඩ දොරවල් තියෙන එකේ කාටත් ගැළපෙන පොදු සමීකරණයක් හුවා දැක්වීම සඳහායි ਸਰවචන්සේ පරියංකයක් සහ වායෝ ධාතුව කියන එක අරගෙන මේ ආනාපානට හිත යොදන්න කියනවා. හැබැයි ඒ විදිහට මුළු කයේම තියෙන හිත විශාල ප්‍රදේශයක් එකවර ආවරණය කරන්න බැරි නිසා පුංචි ප්‍රදේශයකට ඒකාග්‍ර කිරීමට එහෙම නැත්නම් සමාධිගත කිරීමට අපි ආනාපානෙ වගේ උපමාවක් අරමුණක් නිමිත්තක් ගන්න. ඒකෙමුත් කරන්නේ අර මම දැන් මෙතන කියන විශාල චිත්‍රය නියෝජනය කිරීමක් විතරයි. ඒ සමහර පිම්බීම ඇකිලිම ගන්න. තව කෙනෙක් වම දකුණ වශයෙන් සක්මන් කරනවා ගන්න පුළුවන්. පරියංක භාව සක්මන් භාවනායි. අන්නේම කරාට පස්සේ අපි විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ යොමු කරන්නේ මේ හතර මහා ධාතුන්ට. ඒකෙදි වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගතිය, පුම්බන හකුලන ගතිය තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා යෝගාවචරයෙන් බලාන ඉන්නකොට ඉන්නකොට ඉස්සල්ලාම පටවි ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් වෙන් කිරීම සඳහා පරිච්ඡේද ඥානයේ සඳහා මේ වායෝ ධාතුවේ තියෙන උම්බන හකුලන ගතිය කම්පන චංචල ගතිය දකින දකින වෙලාවේ ඒක ගරු කරලා මෙනෙහි කරලා ඒකට හොඳට කිසිද කිට්ටු කරනවා උච්චන්න කරනවා ආසන්න කරනවා එතකොට මේ වායෝ ධාතුවේ හුස්ම ගන්න වාරයක් පාසා පිම්බීමක් ඇති වෙන වාරයක් පාසා හෙළන වාරයක් පාසා හැකිලෙන වාරයක් පාසා ඊට තේරෙන පටන් අර ගන්නවා නම් මෙතන ක්‍රියාවලියක් යනවා කියලා ක්‍රියා කියලා කියන්නේ හොල්මනනේ හෙල්ලෙන එකනේ මොනවාරි හෙල්ලීමක් තියෙන්න ඕනේ එතකොට මේ වාතයත් ප්‍රාණයත් හෙල්ලීමත් අතර බොහෝම සමීප සම්බන්ධ තියෙනවා යමක් දඟලන්නේ හොල්ලන්නේ නැත්නම් අපි කියන්නේ මැරිලයි කියලා පණ තියෙනවා නම් හෙල්ලෙනවා දඟලනවා ඒ දඟලීම කරන්නේ වායව ධාතුවේ ප්‍රාණ මේ හුස්ම ටික යනවා ප්‍රාණය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ හුස්ම ටික පිටවීමෙන් දඟලන චංචර ගති නැති වෙනවා. ඒ නිසා අපි හිතලා කරන වැඩ ඔක්කොම නතර කරලා මේ කයේ සිදුවෙන නයිසර්ගෙන් ඉබේ සිදුවෙන හුස්ම නිසා ඇතිවෙන කම්පන චංචල රිත දාගෙන ඉන්නකොට හයියෙන් වැඩ කරලා දඟලනකොට රාගය විසිනකොට ද්වේෂය විසිනකොට ගොඩාක් වාතය අපිට අවශ්‍යයි. රාගයේ ද්වේෂයේ අඩු දැනකට ගියාට පස්සේ ඉරියව්ව ඉඳගෙන ඉන්න ගියාට පස්සේ අවශ්‍ය වාත ප්‍රමාණය අඩුයි. නින්දට ගියාම ඉඳත් වැඩි අඩුයි. එතකොට වෙන්නේ මොකද්ද? අර අල්ලගත් අරමුණ ආනාපාන අරමුණ ගොරෝසු භාවයේ හිමීට මිට අඩු වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියන්න පුළුවන් තමන් පట్టල වෙනවා නම් භාවනා දියුණු වෙනවා නම් ඉස්සරහට යනවා නම් දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියන එක රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියන තැනට අඩු වෙනවා. හැබැයි මේකෙන් අදහස් කරන්න එපා ඉඳගෙන ඉස්සලා අයියෙන් උස්ම ගන්න ඕනේ පස්සේ හිමීට උස්ම ගන්න ඕනේ කියන එක නෙවෙයි කතා කරන්නේ. ගොක් දක්ෂ යෝගාවචර ගුරුවරු සහ යෝගාවචරයන් හිතනවා ඉඳගත්ත ගමන් හයියෙන් හුස්ම ගන්න ඕනේ ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා කෙටියෙන් හුස්ම ගන්න ඕනේ කියලා අර වචනේ පටලවා ගන්න. එimhe නෙවෙයි එකෙන් අදහස් කරන්නේ වැඩේ හරිනම් ගොරෝසුර තියෙන දීර්ඝ හුස්ම කෙටි වෙයි. ඒ කෙටි වෙනකොට හිත නරක කරගන්න එපා. ඒ නරක කරගන්න එපයි කියන්නේ උඟ දෙනෙක් හිතනවා ඉස්සෙල්ලා මට හොඳට උස්ම ගොරෝසුවට ප්‍රකටව ප්‍රසිද්ධව නාස්පුඩු පුරවාගෙන යනවා තේරුණා. දැන් තේරෙන්නේ නැත්තේ සතිය නැති නිසායි කියලා හිතනවා. සමාධිය නැති නිසායි කියලා හිතනවා. වීර්ය නැති නිසායි කියලා නයි පිඹින්න වගේ තීම් පිඹින්න පටන් ගන්නවා අරක ප්‍රසිද්ධ කරගන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද? අර තැම්පත් වෙන හුස්ම ගොරෝසු වෙනවා. මම නිතරම කියන බීලුවක් තමයි මේ වේගිරි කන්දේ ආමුදුරු මේ කසපහාමුදුරු ඉතින් සිල්ලත්තු ඉන්නේ ඉල්ලත්තු අපිට කමටහන් දෙනවා. යාමුදුත් හරි වැඩ. ඉතින් යාමුදුරු ඔක්කොටම කමටහන් දීලා කියනවා දැන් ආනාපාන භාවනාව උගන්වන්නේ. මේ හුස්ම යන හැටි බලන්න හැබැයි නයි වගේ පිඹින්නේ මෙපෑ කියලා යනවා. මොකද දැන් මේ හුස්ම ගන්න ගියාට පස්සේ ਉਹ ආනාපාන සති භාවනා කරන්න කියලා හයියෙන් හුස්ම ගන්න හදනවා ඉස්සරහින් මිනිස්සු ඇදිලා ඉන තරමට වගේ. ඒක නෙවෙයි මේකේ අදහස් කරන්නේ. හරියට යනවනම් එන හුස්ම සියුම් වෙනවා. මේකට කියනවා ගොරෝසු හුස්ම සියුම් භාවයටපත් වීම කියලා. මෙන්න මේ හරියේදී සතිය කඩාගත්තේ නැත්නම් සැක පහල කරගත්තේ නැත්නම් හිත සැඟවි ගත්තේ නැත්නම් මේ යෝගාවචරය මේ දෙක ගොරෝසුස්ම නැත්නම් දිගෝස්ම කියනකොට කෙටි උස්මක් බවට පත් වෙනකොට ඕලාරික උස්ම සුයි මුහුත්තබ්බ උස්මක් බවට පත් වෙනකොට ඒ යෝගාවචරය ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද මෙහෙම වෙන්නේ කියලා කලකොල වෙන්නේ නැතුව හොඳට සති ධාරාව අඛණ්ඩව පවත්වාගෙන ගියොත් පමණක් ඒ යෝගාචරයේ හුස්ම සුකුම තත්ත්වේ ඉඳලා අති සුකුම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා හුස්මේ එනතම මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ නැත්නම් මේ කයේ බලාන ඉන්නකොට ඉන්නකොට මට්ටම් තුනකින් පඩිබහිනවා වගේ ගොරෝසු හුස්ම සියුම් වෙනවා සියුම් වුණු අතිසූක්ෂම හුස්මක් පාටපත් වෙනවා එතෙන්ද එනකොටත් යෝගාවචරයට ගොඩාක් සැක ප්‍රශ්න නිදිමත කම්මැලිකම ඒකාකාරීකම භාය පාළු ගතිය එනවා ඒ ඔක්කොම දැනගෙන ඇත්තට මේ කමඨාන සුද්ධ කරගෙන මෙහා මේ සූක්ෂම හුස්මත් දියටින් ගින්දර ගෙනියන මිනිස්සෙක් වගේ සතිය කඩා ගන්න නැතුව ගෙනියනවා නම් ඒ යෝගාචර පළවෙනි වතාවට අරමුණක් සහිතව පවත්තන සතිය අරමුණක් නැතුව පවත්තන්න පුරුදු වෙනවා. නිමිත්තක් ඇතුව පවත්තපු සතිය නිමිත්තක් නැතුව පවත්තන්න පුරුදු වෙනවා. එතකොට යම් සමාධියක් තියෙනවා නම් ඉස්සලා තිබුණේ නිමිත්ත සමාධියක්. දැන් අනිමිත්ත සමාධිය කියන එකට 100%ක් නෙවෙයි පුහුණුවක් ඇති කරනවා. ඉස්සලා තිබුණේ ආරම්මන සමාධියක්. දැන් අනාරම්මන සමාධියකට යන්න පුරුදු වෙනවා. ඉතින් මේක හිතලා නම් ගන්න බෑ. සාමාන්‍ය මනසෙන් කල්පනා කරලා ගන්නත් බෑ. නමුත් අත්දකින්න නම් දවස් දෙකයි යන්නේ. මං කියන්නේ භාවනා කරමින් යනකොට රිට්‍රීට් එකේ දවස් දෙකක් යනකොට තමයි තේරෙනවා හුස්ම මොකක්වත් නැතුව කලකොල වෙන්නේ නැතුව දී යටින් ගින්දර ගෙනියන්න වගේ සතිය පාත්තන්න පුළුවන්. සතිය යම් තාක් දුරට පවතිනවද සැකෙන්තරව සමාධිය ඒත් එක්කම එනවා. සතිය සමාධිය යම් තාක් පවතිනවද ඔකට ඥානය කියලා කියනවා. එතකොට මේ යෝගාවචරය මේ රූප පිළිබඳව වායෝ පොට්ටප ධාතු පිළිබඳව ආනාපාන පිළිබඳව අරමුණ පිළිබඳව නිමිත්ත පිළිබඳව කය පිළිබඳව මට්ටම් තුනක් දැනගන්න. මේක ගොරෝසු නැත්නම් ඕලාරික අත්භව ප්‍රතිලාභයක් තියෙනවා. ඒක සියුම් වෙලා අතිසූක්ෂම වුණාට පස්සේ යෝගාවචරය බිඳ ගන්න නැතුව අලහප්ප ගන්න නැතුව මේ සතිය හිමීට ඉස්සරහට යන්න ගියොත් මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභේ ඉඳලා රූපී අත්භාව ප්‍රතිලාභයකට හිත වැටෙනවා. එතන කියන්නේ මේ කායෝ ආයෝ පොට්ටබ්බ රූපේ නෙවෙයි හිත කොහෙදෝ එලිලා තියෙනවා ඒක නිර්ආමිෂයි. ආමිෂයක නෙවෙයි. රූපයක නෙවෙයි ශබ්දක නෙවෙයි, ගන්ධක නෙවෙයි, රසක නෙවෙයි, පහසක නෙවෙයි. ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසය නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ නෙවෙයි. කයේ තිබිත් කයටනේ අඩු කරන්නේ ආශ්‍රත් ප්‍රසවාස කියලා. කයේ තිබිච්ච ආශ්‍රත් ප්‍රසවාසත් කුලෝ ගොරෝසු තත්වයේ සියුම් වෙලා සියුම් අති සූක්ෂම තත්වයකට ගිහිලා දැනෙනා තාකල් භාවනාව බොළඳයි. දැනෙනා තාකල් භාවනාව මොන්ටිසෝරි. දැනෙනා තාකල් භාවනාව මෝරලා නැහැ. ඉතාම සූක්ෂම தත්තට ගියාට පස්සේ නොදැනී නමුත් අරමුණ නොදැනී නමුත් නිමිත්ත නොදැනී නමුත් ආනාපාන නොදැනී නමුත් කය නොදැනී නමුත් තමයි තේරෙන පටන් ගන්නවා මේ සතියේ තියෙන සුවිශේෂී தত্ত্বයක් මේ ඕලාරික අරමුණු හරහා ආමිෂ අරමුණු හරහා ගිහිල්ලා ඒව ක්‍රමයෙන් ගෙවම් කළා නිර්ආමිෂ පැත්තකට වැටෙනවා. ඒ නිර්ආමිෂ පැත්තට වැටෙන කම්ම ඇත්තටම විපස්සනාව පටන් ගන්නෑ. එතෙන් දැනගන් අපි මේ සමාධියක් තමයි හදාගෙන යන්නේ. ඒක හරියට කියනවා නම් ආශාන්තරාවක් පොළොව දිගේ දුවන තාක්කල් ගුවන් ගමන පටන් අරගන්නේ නැහැ. ගුවන් ගමන පටන් අරගන්නේ අන්තිම වේගයට ආශාන්තරා වේග කවල තටු දෙකේ හැඩේ වෙනස් කරපුවා ආගිරි ගහගෙන මේක වාතේ හිටිනවා. අර පොළොව දිගේ ගිය ඔය කර හිතාගන්න කිලෝග්‍රෑම් ලක්ෂ දෙකක් පයිස්ටා ආශාන්තරා යානාවක් කියලා කියන්නේ කිලෝ කිලෝග්‍රෑම්. ඔව්. කිලෝග්‍රෑම් ලක්ෂ දෙකක් උස්සනවා. ආංගිරි ගාගෙන මේ පොළොව දිගේ ගිය වාතය මේ යානයේ වාතයට යනවා. ඒක කියන්නේ ඝණය ඝන ස්තරයක ගිය මේ මහ විශාල යන්ත්‍රයේ වාත ස්තරයකට මාරු වෙනවා. තරලයකට මාරු වෙනවා. ඔය හා සමාන දෙයක් භාවනාදී සිද්ධ වෙනවා. Taman ඇතුලේ හොඳට ආනපන සියුම් වෙලා වෙලා වෙලා වෙලා ගිහිලා කයත් නොදැනි හුස්මත් නොදැනි අරමුණක් නිමිත්තකුත් නැතුව මේ සතිය වාගත වෙනවා. වාතේ හිටියා වගේ හිටින දැනකට එනවා. ඉතින් මෙතෙන්ට යනකොට කය පිළිබඳව ආශා කරන, කය පිළිබඳ කුමරු කුමරි සැපයෙන් හිතන, කය මමයි කියලා හිතන මනසට හීන දඩිදා. සහලවන්න පටන් ගන්නවා. වක්කාර වෙන්න පටන් අර ගන්නවා. ඉන්න ආසනේ හයියෙන් අල්ලගන්න හිතෙන තරම් බය හිතෙනවා. මොකද ඒ තරම්ම මේ කයට බයයි අපි. නේද? කය බය නෙවෙයි ආදරේ. ඒ නිසා මේ මොහොතකට හෝ කය හෝ ආනපානේ හෝ නිමිත්ත හෝ අරමුණ හෝ පොඩ්ඩක් නොදැනී ගියම අපිට පේන්නේ අපි මහමෝද මැද පුංචි ඔරුවක යන යන්නේමක් නැතුව තනි වුණා වගේ. එහෙම නැත්නම් මහ කැලේක දිශා මාරුණා වගේ. උතුරු දකුණු මාරුණා වගේ. නැත්නම් වාලුකා කාන්තාරයක පිසාචයන් ප්‍රේතයන් අතර මැද දිශා මාරුණා වගේ. මේ උපමා තුනම පෙන්ලා දෙනවා අටුවාචාරින් වහන්සේ. යෝගාවචරය මේ රූප කියන එක නොපෙනෙන තැනට මුහුදේ කොඩබිම පේන්නේ නැති වෙන්න හැතම මහ පැනපු ගමන් වටේටම තියෙන වතුර අවුව වැටුණාට පස්සේ වතුරේ එනවා නිකන් මේ පරාවර්තනයක් බලනකොට ඇස් වක්කාර කරනවා. ඒකට කියනවා මුහුදු උණ කියලා. මුහුදු වක්කාරය කියලා. කාන්තාරයකට ගියාට පස්සෙත් හති කොන අවුව පෑවුවට පස්සේ මහා පාළු ගතියක් දැනෙනවා. මහා හද්ද කැලයක් මැදට ගියාට පස්සෙත් යන්නේනමක් නැති වුණාට පස්සේ කරකොලත ඇරියා වගේ. මෙන්න මෙතනදී පළවෙනිම තාට යෝගාවචරය කය පිළිබඳව හැකියාවක් ගන්නවා. මේ කය පිළිබඳව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ලබාගත සියලු දැනුමට ආයිබුවන් කියනවා. සියලු දැනුමට සමුගන්න. සමුදෙනවා. මේ සමුදීම ආනාපානයේ ගෙවි ආදී යගම් කිරීම හරහා සිදු වෙනකොට එහිදී නොසැලී ඉඳනං මේ කය දන් දෙන්න ඇස්විස්මස්ලේ දන් දෙන්න ලෑස්ති වෙන්න මේක මේ ඇස්විස්මස්ලේ දන් දෙන කතාවකින් නෙමෙයි අපිව රැවටෙන්නේ අපිට බේන ඉඳපන් උඩ ගිල ඩක් ගාලා වැටෙනවා වගේ තේරෙනවා ඉඳපු ගාන ගැස්සිලා අවදි වෙනවා වගේ තේරෙනවා ඉඳපු ගාන Taman දැනෙතෝ පැද්දෙන්න පටන් ගන්නවා ඉඳපු ගාන Taman ඉඳගෙන එක පැත්තකින් රත් වෙනවා එක පැත්තකින් සීතල වෙනවා එක පැත්තකින් පුපුරු ගහන්න පටන් ගන්නවා තාපැතිකෙන් කූඹිදුවන්න පටන් ගන්නවා. තාපැතිකෙන් වැස්තර තෙමිලා නාරුවක් කරනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. මේව වෙනකොට තමයි හිතනවා මේ මේ කයට එහෙම වෙන්න දෙන්න බෑ මේක පිහලා අත ගාලා බලන්න හිතෙනවා. මේ කියන්නේ මේ කයට හුලඟක් වදින්නවක්වත් මැස්සෙක් වහන්නවක්වත් දෙන්නේ නැතුව නිවන් යන්නයි කල්පනාව. හම්බ වෙන්නේ නැහැ. මේකට නරබිල්ලක්ම ඕනේ. මේ තොවිලෙට නරබිල්ලක්ම ඕනේ. සව් බිල්ලකින් හරි රූපෙට රූපේ දීලා නම් බේරන්න බෑ. ඒ නිසා කායේ කායानुපස්සී ගිහිල්ලා වේදනානුපස්සී යන්න ඉස්සෙල්ලා මේක සම්පූර්ණයෙන්ම ගෙවන් වෙන හැටි එක දවසක් වෙලා බෑ. එක දවසක් වෙලා මේක තීරුම් අරගෙන නිවන් දකින්නට කියන උග්ගටි තඤ්ඤු කියලා. ඉතාමත් කුශාග්‍ර බුද්ධිමත් එක්ක නම් තීරුම් ගන්නවා කාය කියන්නේ වදයක්, කාය කියන්නේ දඩයක්, කාය කියන්නේ උලක්, කාය කියන්නේ gaduwak යාන්තම් මේ කරදරේ ඉවරයි කියලා. විපංචිතඤ්ඤුවක් කරනාට කියලා දෙන්න වෙනවා. ඕක භාවනා ශීලයේ ප්‍රයෝජනයක්. ප්‍රයෝගයෙන් ගත්ත දෙයක්. විපස්සනාව හරියෑමක් කියලා කිව්වට පස්සේ ආතේරුම් ගන්න. නෙය්‍ය පුද්ගලට ලක්ෂ වාරයක් කියන්නේ. හැමදාම මේ කය තුනීවිගෙන යනකොටම බය වෙනවා. ගැස්සෙනවා. සාහලවනවා. කරකිනවා. වක්කාර කරනවා. බය වෙනවා. තනි වෙනවා. අසරණ වෙනවා. ඉතින් ආතපాత බලනවා. මේ මට මොකද උනේ කියලා. නිසා කායේ කායානුපස්සී කියන එකේ මේ ජවනිකා ටික යම් කිසි කෙනෙක් දැක්කනම් උන්ද මැරෙන්න බය නැහැ. මොකද මේ නිවන් දකින්න ඉස්සලා කීප වතාවක් මැරිලා තියෙන්න ඕන නිවන් දකින්න. මම ඉස්ලාම රිට්‍රීට් එකක් කරපු වෙලාවදී 179 ගෝයන්කජි නෑ මුනින්ද්‍රජීතුමා ආවේ. එතුමා කතා කරලා කිව්වා කවුරු හරි මරණය අත්දකපු කෙනාට විතරයි මූර්තයේ අද්දකපු කෙනාට විතරයි අමූර්තයට යන්න පුළුවන් කියලා. මේ බද්ද පරියන්කේ ඉන්න ගමන් සම්පූර්ණ මරණයේ සිද්ධි ටික අද්දකට පස්සේ තමයි මරණය කියන්නේ මූර්තේ. අමූර්තයට යන්න පුළුවන්. කවුරු හරි මේ අතරමැදදී බයක් ඇති කර ගන්නවා නම් සැකයක් ඇති කර ගන්නවා නම් නිින්දකට වැටෙනවා නම් කවදාකවත් යන්න බෑ. ඒක නිසා මේ ජීවිතයේ දිෙද්දිම සරුවචන අපිව නොමර මරනවා. ධර්මය අපිව නොමර මරනවා. විපස්සනාව නොමර මරනවා. ඒක නිසා මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා භාවනා කරන කෙනාගෙන් දැනගත්තා. එන්නේ නම් අම්මේ පණ දෙන්නම්, කය දෙන්නම්, බුදුහාමුදුරන් මොනවද දෙන්න බැරි කියලා. අනේ මැස්සෙක් වහපු ගමන් බුදුහාමුදුරුත් මතක නැහැ. මේ මැස්ස ලොකු වෙනවා භාවනාව පැත්තක යනවා. ඒ මේ නිල්ලඹින්න කාලේ ඒ ගොඩ්ඩිත් මහත්තයා කියනවා ඒ දවස්වල හරියට ත්‍රස්තවාදී කලබල. 70 79 වයිදා ඕගොල්ලෝ කැලවල් වල සිංහල JVP කරද. ඉතින් ඒගොල්ලෝ ජනතා විමුක්තියනේ හොයන්නේ. ඉතින් ගොඩිට මතක කරන ජනතා විමුක්තිය හොයන්න යන මිනිස්සු මදුරුවෝ කෑවයි කියලා, ඛණ්ඩ නෑයි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මේ තමන්ගේ විමුක්තිය හොයන්න යන එකට මදුරුවෙක් කෑවොත් මේක වටේට දැල් ගහන්න බැරිද? ඕක එන්සෙෆලයිටිස් දන්නෙත් නෑ. ඕක ඩෙන්ගුද දන්නෙත් නෑ. ඒක නිසා මදුරුවෝ ඉන්නවනම් බෑ. එක වේලක්වත් මදි වුණොත් කරන්න බෑ. ඉතින් මේ නිවන මේ විමුක්තිය ඊට වැඩි යමක් ගන්නෙ නෑ නමුත් කැප කරන්න ඒ කැපකිරීමේදී කායේ කායानुපස්සී කියන එක අන්තිමට කෙලවරට ජීන තුනන කමන්නේ අඩු ගන්න දැනගන්න ඕනේ මේ කයෙන් 100ට 100ක් සමුගනිද්දි පවා සතිය කියන කනවැල සතිය කියන අත්වැල බිඳ ගන්න නැතුව ඉදිරියට යනවයි කියන ශිල්පේ මේ ලෝකේ උගන්වන්න පුළුවන් කිසිම ලෝකායත විශයක් නැහැ මේ ලෝකේ කිසිම జగතිකුත් නැහැ. අන්න මිනිහට විතරමයි පඬිතයයි කියන්න පුළුවන්. අන්නේ මිනිහට විතරයි අදලිද්ද පොහසතයි කියලා බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අනිත් ඔක්කොම දිලින්දෝ. අනිත් ඔක්කොම අන්ධ පෘ탁ඥයෝ. කල්යාණ පෘථග්ජන තත්ත්වයට යන්න නම් භාවනා කරන මේක රබර් රත් වෙච්ච වියකින් බටර් කෑල්ලක් කපන්න වගේ කාගෙන ගිහිල්ලා කය නියෝජනය කරනක නැත්නම් ආනාපානෙ නැත්නම් ඒ නිමිත්ත ඒ අරමුණ හොඳටම ගෙවෙද්දී නිකන් මොහොතෙන් ඈතට යද්දී දැන් මොහොතේ ගොඩබිම ඈත් වෙවි ඈත් වෙවි යද්දී බය නැති ගතිය. බය නැහැ කියලා කියන්නේ කෙලෙස් නැහැ කියන්නේ. බය කියන්නේ කෙලෙස්. ඒකට පුරුදු කරන්න හැමදාම ටිකක් දුරට යනවා ආයෙ ගොඩබිමට යනවා. ආයෙ ටිකක් කරනවා ගොඩ ඔච්චරයි එකම ක්‍රමයක් තියෙන්නේ. ඒක වෙනකොට හැමදාම ආනාපානිය අපි විවිධ පැතිකඩ දකිනවා. කවදා හරි ආනපානේ වලිගයක්වත් නැහැ මයිලක්වත් නැහැ ඔක්කොම ගෙවිලා තියෙදි තමන් නොසලී තමන් විශ්වාසී ඒ සතිය දිකට පාත්තගෙන යන්න පුළුවන් නම් එයා ආමිෂයට පොඩ්ඩක් සමුදීලා නිර්ආමිෂ පැත්තට ආවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සුයෙකුට පමණක් යා හැකි තිරිසනෙකුට යන්න බැරි සීලයෙන් සීලයෙන් පමණක් ශිල්පයෙන් පමණක් නැත්නම් ශික්ෂාවෙන් පමණක් යා හැකි තත්වයක් බ්‍රහ්ම ලෝකෙ නෙවෙයි දිව්‍ය ලෝකෙ නෙවෙයි මේ ලෝකෙ තියෙනවා ඒක පවා අදිමානුෂිකයි. නමුත් මේක නිවන නෙවෙයි. මේ විතර කයේ කය අනුව බලන සුළුව ගියාට පස්සේ ඒ යෝගාවචරයට දැනීමක් ඒ තියෙනවා මම මැරිලා නැහැ කියලා. යෝගාචරයට දැනීමක් තියෙනවා මට නිින්ද ගිහලා නැහැ කියලා. දැනීමක් තියෙනවා මම අසත්‍යපත් නැහැ කියලා. මොකද හොඳට ගොරෝසු කයක් ගුරුසු ආස්වාද ප්‍රසවාසය. ගුරුසු වායෝ පොට්ටබ්බ ධාතියක පිහිටපු සතිය ක්‍රමයෙන් වායෝ පොට්ටබ්බ ධාතිය ගෙවන් ගෙවන් වෙද්දී ආනපාන ගෙවන් වෙද්දී කය ගෙවන් වෙද්දී මේ සතිය බල කැවෙනවා මිස බල බින්දෙන්නේ නැහැ. මේකට දෙන උපමාව තමයි අටුවාචාරින් වහන්සේලා හොඳයි ඒ උපමාව හොඳයි. හොඳ ගාන්ටාරයකට අයියෙන් gediyen ගහනකොට නැත්නම් අතෙන් ගහනකොට ඒකෙන් ගොරෝසු සද්දයක් පැන වෙනවා. ඊට පස්සේ වෙන සද්දයක් නැතුව ඒකෙන් නිකුත් වෙන නින්නාදෙට අහුම්කන් දීගෙන හිටියොත් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඒ නින්නාදේ අඩුවෙගෙන අඩුවෙගෙන අඩුවෙගෙන අඩුවෙගෙන යනවා. අඩුවෙගෙන ගිහිල්ලා මේක දැන් Tamanට සංවේදී නැති, විශීකෝචර වෙන්නේ නැති තැන ඒ ඒ ඒ ඒ එලිපත්ත ඒ කඩේකට ගිහිල්ලා බලලා ආයෙසරයක් සද්දයකට අහුම්කන් දෙලේ කඩේකට ගිහිල්ලා බලනකොට තේරෙනවා දැන් මෙතන වෙන්නේ සද්දේ තියෙනවා ඇහෙන්නේ නැතිකමද? නැත්තම් සද්දේ ඉවර වෙනවද? වෙන සද්දකින් යට වෙනවද? නැත්තම් මගේ කනේ දුර්ලකමක්ද කියලා අන්දමන්දයක් මිසක් කාටවත් විස්තර වශයෙන් කියන්න බෑ මේ සද්ද ඉවර වෙනකම් මං ඇහුවයි කියලා. ඒකම නැවත නැවත කරන්න කරන්න යාට තේරෙනවා වෙනදාට වැඩිය දැන් ගෙවන් වෙන හැටි දකින්න පුළුවන්. ඊයේ අතරමඟදී තක්කු මුක් වෙලා අතහැරියා දැන් ඇහෙන්නේ නැහැ කියලා. නමුත් තේරෙනවා හොඳට අහුම්කන් දුන්නොත් ඒක වෙනදට වැඩිය ගෙවෙනකම් බලන්න මම ඕක ඉස්සර කිව්වේ ඈතින් ඈතින් ඈතට යන ආශයන්තරවද්‍යා බලانے හිටියොත් වෙන පිට වට පිට හැවලන්නේ නැතුව මේ මහා ගොරෝසුට ඔලූඩි කඩාගෙන යන ආශයන්තරාව ගෙවෙනකම්ම ඉවර වෙනකම්ම බලانے හිටියොත් ඒක තනක් තියෙනවා ඉන් එහාට පේන්නේ නැහැ. සද්ද ඇහෙන්නෙත් නැහැ. හෙල්ලෙනවා වෙන්නෙත් නැහැ ආසන්තරා. එහෙම ගිහිල්ලා තුනි වෙලා යනවා. ඉතින් අපේ ඉඳුරන් කියනවා මින් එහාට ආසන්තරව නැහැ කියලා. ඇත්තට මේම ආසන්තරාවක් ආසන්තර නම් හිට පත්‍රේ මුල පිටු වැටෙන්න එපායි. ආසන්තරාවක් ආසන නැතුණයි කියලා නැති වෙලා නැහැ. ඒ නිසා අපි බලන දේ ඇත්තටම ඇත්තේ නැහැ. ඇති දේ ඇත්තටම අපිට පේන්නේ නැහැ. අපේ ඉඳුරන් ඒ තරම්ම අපි නොමග අරිනවා. ඒ නිසා යම් තැනකදී අපිට දැනෙන ආස්වාසය ප්‍රසවාසි. එනත වායු පොට්ටබ දාන. එහෙම නැත්නම් මේ කය. එහෙම නැත්නම් රූප ධර්ම. ගිවන් කරාට පස්සේ අපේ කෙලෙසිත කියනවා මැරෙයි. අංශභාගේ හැදෙයි, කොර වෙයි, ඇත්ත කරපන්. මේ gediy පිටින් ආපහු යනකොට ගෙනියන්න එපායි. මේක නැති වෙයි කියලා ඉති පුදුමාකාර බයක් තියෙනවා. මේ බය ගෙවම් කරන්නම් එකම දෙයයි තියෙන්නේ මේක ලක්ෂ වාරයක් පෙන්වන්න. පෙන්වන්න පේනවා ඉඳුරන්ට අහුවෙන කොටසක් තියෙනවා. එතරින් එහාටත් මොකද්ද එකක් තියෙනවා. නිවන තියෙන්නේ එහා පැත්තේ. නිවන ඒකාන්තයෙන්ම තියෙන ඉන්ද්‍රිය ගෝචර ඥානෙ නෙවෙයි. මුළු ලෝකායත විශේෂම ඉන්ද්‍රිය ගෝචර ඥානය. ඒක හරියට වතුර ඉන්නේ ඉස්කෙඩියා. ඌ දන්නේ වතුර විතරයි. ඌ ජීවත් වෙන්නේ කර්මලෙන්. ඌට වතුර තන තනක ඉන්න බෑ. ඉතින් ගෙඩිය හැමදාම දකින්නලු අම්මා ඉන්නව වතුරේ. ඉඳපු ගමන් අම්මා නැතිලු. ඌ අහනලු අම්මගේ උඹ කොහෙද ගියා? අම්මා කියනවලු මං ගොඩ බිමට ගියා අයියේ. ඉස්කිරිය කියනවා කවදද මේ අපිට පුළුවන් ගොඩ බිමට යන්න මැරනවනේ එළියට ගියොත් ඔබ බොරු කියන්නේ කියලා. ඉතින් අම්මට කට උතර නැහැ කියා ගන්න මොකද ඉස්කිරිය එම්බෙක් වෙලා නැහැ නේ තව. ඌ දන්නේ වතුර විතරයි. ගොඩ බිමටයි වතුරටයි දෙකටම යන්න පුළුවන් ගෙම්බ දන්නවා. අපි උබේ ජීවි අපිට වතුරෙත් ඉන්න පුළුවන් ගොඩ බිමේ තියෙනවා. පරිණාමයේ ඉස්කිරිය අවස්ථාවේදී ගොඩ බිමට යන්න බෑ. නමුත් කෙලවර වෙනකොට කොට බිමට යනවා. ඒ වගේ අපි මේ කාමෙම ජීවත් වෙන තාක්කල් ස්කෙඩියෝ වාගේ. ඕක මෝරලා උබේ ජීවින් උනාට පස්සේ අපිට කැමති නම් වතුරට යන්නත් පුළුවන්. කැමත ගොඩ එන්නත් පුළුවන්. අන්න ඒ වගේ වරින් වර වරින් වර කයට සමුදීලා. රූප ධර්ම වලට සමුදීලා. අරමුණට සමුදීලා. නිමිත්තට සමුදීලා. මේ සතිය කයක් නැති අරමුණක් නැති නිමිත්තක් නැති අර ආරම්මණයක් නැත්නම්කට ගියාට පස්සේ මේක බටහිර මානසික විද්‍යාව කියන්නේ අපි යටිහිතට බහිනොයි කියන. උඩුහිතේ ක්‍රියාකාරකම් හරහා මොකක් හරි කොනක් කළා නේ ඒක දිගේ හිමීට මිට බහිනකොට අපි යටිහිතට ගියාට පස්සේ ඒකේ සුන්දරාත්මක තිගස්සන සුළු සත්‍ය රාශියක් තියෙනවා. ඒ මොකද්ද? ගොඩබිමේදී ගොරෝසු වෙලාවේදී ආශ්‍රස් ප්‍රසවාස තියෙන උඩ හරියේදී උඩු හිතේදී අපි අතර ස්ත්‍රී පුරුෂ වෙනසක් තියෙනවා. අපි අතර බාල මහලු වෙනසක් තියෙනවා. උගත් නුගත් වෙනසක් තියෙනවා. නමුත් අර යටිහිතට ගියාට පස්සේ ඔක්කොම එකයි. ඒකේ විතරයි manussකම තියෙන්නේ. අපි එතකන් කුලල් කා ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා, කවදා හරි කවුරු හරි මේ කය සම්පූර්ණ මේ වගේ ගෙවම් කරන ගියාට පස්සේ යාට දෙනවා දැන් මම මිනිස්සෙක් කියලා. මට නෑ ගෑනුකමක්, මට නෑ පිරිමිකමක්, මට නෑ උගත්කමක්, මට නෑ ඒ ඔක්කොම දිය කරන්න ඕන. දිය කෙරුවට පස්සේ ගියලාට මේ தത്വෙදී අපි බුදුහාමරණ ගොඩාක් කිට්ට වෙනවා. ධර්මයට ගොඩාක් කිට්ට වෙනවා. සංඝයාට ගොඩාක් කිට්ට වෙනවා. තේරෙනවා සීලයක තියෙන වටිනාකම. හැබැයි අසත්පුරුෂයාට අන්ධ පෘතජ්ජනයාට මේක බයක්. තක්කුමුක්කුවක්. අසරණ වීමක්. තන්වීමක් පාළු වීමක්. සත්පුරුෂයාට මේක හුද්දේ කලාවක්. මේක විවේකයක්. මේක විස්රාමයක්. මේක භාවනාවේ දියුණුවක්. තමන්න තේරෙන්න දැන් කෙලස් නැහැ. නීවර ධර්ම නැහැ. දැන් නිකන් අජතාවකාශයට ගියා වගේ යානේ පෘථිවි ගුරුත්වයට බලපෑමක් නැහැ යන ගමනේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා කායනුපස්සනාවේ කෙලවර අපි හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ දැනීම් වගේක් තියෙනවා. ඒ දැනීම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරගත දැනුමක් නෙමෙයි. ඇහැකන දිවනාසය කය අල්ලගත්ත දැනුමක් නෙවෙයි. නමුත් දැනුම් ශේෂ්ත්‍රය දිගේ අපිට යන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට. ඒ නිසා කායනුපස්සනේ වුණාට පස්සේ වේදනානුපස්සනාව වේදනාසු වේදනානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඉතින් මේ වේදනා ශේස්ත්‍රයේ ඒ කියන්නේ සමහරට කය තියෙද්දිම වේදනාව දැනෙනවා. සමහරට කය ගෙවම් කරාට පස්සේ අරමුණ ගෙවම් කරාට පස්සේ නිමිත්ත ගෙවම් කරාට පස්සේ ආනාපාන ගෙවම් කරාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේකේ ඉන්න බව තේරෙනවා. මැරිච්ච නැති බව. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. නිින්ද කියලා නැති බව තේරෙනවා. ඒක දැනෙන්නේ ඒකට කියන්නේ දැන් දැනුමක් කියලා. විඳීමක්. අන්නේ විඳීම වේදනානුපසනාව හරහා කරන්න පුළුවන්. මේ විඳීම සත්පුරුෂයාට පමණක් ප්‍රීති සුඛ වශයෙන් සර්වචන්සෙ පෙන්ලා තියෙනවා. අසත්පුරුෂයාට අන්ධ පෘථග්ජනන බයක් තක්කමුක්කවත් দাঁඩි දෙමිල්ලක් වක්කාරයක් කම්පනයක් චංචලයක් නොදන්න දැනකට ගිහිලා දැම්මා වගේ එහෙනම් මාළියෙක් ගොඩ දැම්මා වගේ කරකෝල අතහැරියා වගේ බයක් ඇති වෙනවා. එනිසා ආනාපාන සති සූත්‍රය වගේ ගත්තොත් <clears throat> ගිරිමානන්ද ආනාපාන සති සූත්‍රය නැත්නම් රාහුල වාද සූත්‍ර වගේ කයේ සබ්බ කාය පරිසංවේදී පස්සම්බයං කාය සංකාරං කිව්වට පස්සේ නැත්නම් කාය සංස්කාර සංසිතව ගත්තට පස්සේ ප්‍රීතියක් පහළ වෙනවා කියලා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා හැබැයි ඒක සත්පුරුෂයෙකුට විතරයි සිද්ධ වෙන්නේ. කල්යාණ පුත්තත් යනකොට විතරයි සිද්ධ වෙන්නේ අනික් කෙනාට ඉන්නේ තක්කු මුක්කුවක් බයක් අසරණ ගතියක්. හිත මාළුවෙකුට දැන් මගේ දඟලන ගතියක්. ඉතින් කීප වතාවක් දැනගෙන බන අහලා අහලා අහලා ඒ වෙලාවේදී හිත කලකොල කරගන්න නැතුව ඒ මේ වෙලාවේ මම මේ ලබන தත්ත්වේ ලබලා තියෙන්නේ පදනම් දෙකක් මත. එකක් තමයි භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් බව දැනගන්නවා. හම්බයක් නෙවෙයි පොට්ට chance එකක් නෙවෙයි භාවනා කරලා ගන්න. දෙක මේ වෙලාවේදී නීවරණ නැහැ. කෙලෙස් නැහැ. මෙන්න මේ කාරණා දෙක දන්නවනම් භාවනාව ප්‍රකෘති. මේ දෙක හොයාගන්න බැන්නම් ඒ මනුස්සයාට පිස්සෙක් කිව්වට කමන්නේ. මෙච්චර මහන්සි මේ භාවනාවෙන් ගිල්ල ලබාගත්ත මේ ඵලය භාවනාවක ශික්ෂාවක ප්‍රතිඵලයක් බව තමන්ගෙම ශික්ෂාක ප්‍රතිඵලයක් බව දන්නවනම් යාට තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ මම මොකද්ද කරගෙන තියනවා දැන් ස්ථිරව නෙවෙයි తాවකාලිකව නමුත් අත්දැකිය හැකි දෙයක් දෙක තමයි තේරෙනවා ඉස්සර වගේ අභිජ්ජා දෝමනස්ස නැහැ. දැඩි ලෝභය සහ දෝමනස්සේ නැහැ හැප්පෙන්න දෙයක් නැහැ දැන්. දැන් මේ මොකද්ද කියන්න තියෙන්නේ? ආවරණ ප්‍රදේශයක් ඇතුළත ඉන්නේ. මේ දෙක දකින්නකොට යාට තේරෙනවා මේ ලැබිච්ච తত্ত্বය නිසා ඒ කියන්නේ හරියට ආශාන්තරාවක වාතේ ගමන් කරන වෙලාවේදී තේරෙනවා පොළවේ යනකොට වගේ දඩදරක් යමනක් මොකක්වත් නැහැ. බොහෝම සුමුදුව යන්න වගේ තමයි තේරෙන පටන් ගන්නවා භාවනාව ඒ ගත්ත ගැම්ම දිගේම යනවා. එතකොට හිත ඇතුලේ ප්‍රීණනයක් පිනායන ගතියක් එනවා සත්පුරුෂයාට. අන්නේ ප්‍රීතිය ප්‍රිනායන ගතිය ප්‍රමෝදය මතුවෙන එක ක්‍රම ගානකට සිද්ධ වෙන්නේ ඉස්සලාම කුද්ධිකාපේති කණිකාපේති ඔක්ඛම් ඔක්ඛන්තිකපේති පරණපේති උබ්බේකාපේති පරණපේති වශයෙන් මේ අර විවේක ස්ථානේ හුදේකලා ස්ථානේ කය තේරෙන්නේ නැති ස්ථානේ ආනපන තේරෙන්නේ නැති ස්ථානේ අරමුණක් නැති ස්ථානේදී ඉඳපු ගාන යක නිකන් නිකන් ක්ෂණිකව හෙල්ලුම් ගන්න ගන්නවා තමන්ටම තේරෙන්නේ අතපය වැඩ කරනවා ඒ කට්ටියක වැඩේ හැටියට නිකන් පාට ගැස්සෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට හිතෙන්නේ මොකක් හරි කවුරු හරි ඇඟට අත තිබ්බ වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ සද්දයක් ඇහුණා වගේ වෙන්නේ නැති කියලා. නමුත් භාවනා හරිනකොට ඉබේම එක මට්ටමක් එනවා. ඇඟින් තැන් තැන් වලින් ක්ෂණිකව ගැස්සීමෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හුරු කරන්න ඕන. ඒක හුරු කරාට පස්සේ කුද්ධිකාපීති කියලා හිරිගඩු පිපෙනවා. එක තැනක නිකන් තෙමෙනවා වගේ දැනෙනවා. තාදනක කූඹි යනවා වගේ දැනෙනවා. තාදනක නිකන් දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ පැත්තක් තඩිෂ වෙනවා තේරෙනවා. අතප්පයත් තඩිෂ වෙනවා තේරෙනවා. ওই වගේ තැන් තැන් වල නිකන් තනි තනිය වැඩ කරන්න පටන් ගන්නවා. කෑලි කෑලි මස් නටන්න පටන් ගන්නවා. මේකත් වුණාට පස්සේ යෝගාවචරය තේරුම් අරගත්තොත් මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මේක හිතලා කරන දෙයක් නෙවෙයි ඉබේ කරන දෙයක් කියලා. ඒක දන්නවා යෝගාවචරය භාවනා කරන්න කරන්න කරන්න ඉස්සරහට යන්න යන්න මේක තවතර වැඩි වෙනවා වැඩි වුණාට මේක සම්බාහනයක් ඇඟට සම්බාහනය කරලා තියෙන කෙනෙක් ඕන කෙනෙක් දන්නවා සම්බාහනය කරන ටික රිදෙනවා නමුත් ඒකෙන් ලොකු සාන්තියක් දෙනවා ඒකට කියනවා ධම්ම තෙරපි කියලා කියනවා මේකට ධර්මානුකූලව මුළු ඇඟ මසාජ් කරන්න ගන්නවා වැඩියෙන් අඩුවෙන් තියෙන ශරීරයේ තියෙන අමාරුකම් මිරික මිරික මිරික මිරික මිරික මිරික සම්භාහණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔක්කාන්තික தත්ත්වයට වෙන්න තමන් ඒක ඇතුළට බැහැ ගන්නවා. තමන්න තේනවා දැන් ඉතින් මේ කට්ටිය වැඩේ බාර අර කරන තේනවා ධර්මේ වැඩ කරනවා සතිය කැඩිලා නැහැ. එහෙම මේ නලියනවා නලියවට මොකද අවශ්‍ය නම්. හිත පොඩ්ඩක් හරි ගැස්සුනොත් ආනාපානිනවා අරසාවට. ආනාපානිය දිහා බලපුවම ආ ආනාපානි තුනි වෙලා යනවා. ආයෙත් මේ தත්ත්වය තියෙනවා. අන්නේ මට්ටමට යනකම් කියනවා ඒකට තරුණ ප්‍රීතිය කුද්ධිකා පීති කණිකා පීති ඔක්කන්දික පීති කියනවා තරුණ ප්‍රීතිය. ඒකට මේ ප්‍රමෝදය කියන වචනේ පාවිච්චි කරනවා. මේ මට්ටම පුරුදු කරාට පස්සේ එයාට එන්න පටන් අර ගන්න ඔක්කාන්තික පීතිය, උබ්බේක පීතිය හොඳට තේරෙන්න පටන් ගන්නවා මුළු ඇඟ පුරාම මේ තරංගයක් නැගලා ඉන්නා වගේ ප්‍රමෝදවත් වෙලා ආයෙ බහැලෙනවා. ආයෙ ප්‍රමෝද වෙනවා, ආයෙ බහැලෙනවා. ඒක පුරුදු කරාට පස්සේ කිරියලියක් උතුරලා යනවා වගේ, බත්තරියක් උතුරන මුළු ඇඟ පුරාවට උතුරා යන ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. එතකොට නිකන් මුළු ඇඟ සෛලයක් සෛලයක් පාසා ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් පාසා කලාපයක් කලාපයක් පාසා සාක්ෂි දෙනවා දැන් භාවනාව හැප්පෙන චංචල කම්පන වලින් නෑ ප්‍රීතිය එන්න පටන් ගන්නවා. මේ අද ආවට හෙටෙයිද කියලා කියන්න බෑ. අද සමාට 1 2 3 එනවා අහුවෙන්න දෙක තුන හතර පහ යනවා. ඔහොම ඔහොම ඔක්කොට මේක විජිට යන්නේ නැහැ. නමුත් මේ පිඩු කිරීමක් කරලා තියෙන අටුවාචාරින් මහන්සේලා නමු සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සම්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තු උද්‍යබ්බයන් කියලා මේ එන දේවල් ඔක්කොම ඇවිල්ලා යනවා. කය දැනුණා නොදෙනී ගියා. ආශාස් ප්‍රසාද දැනුණා නොදෙනී ගියා. දැන් මේ ඉන්නේකෙත් හොඳට විපස්සනාත්මකව බලන්න හිටියොත් ශූන්‍යාකාරයට ගියා වූ ශාන්ත හිතතියේ භික්ෂුවට manuss ලෝකේ විඳ ගන්න බැරි අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. මේ නිරාමිෂ ප්‍රීතිය වැටෙන්නේ වේදනානුපස්සන කොටසට. විඳීම් කොටසකට. මෙන්න මේ විඳීම් කොටසම බයකට හේතු වෙනවා අසත්පුරුෂයාට. මේ විඳීම් කොටසම තිගැස්මකට හේතු වෙනවා අසෘතත් පුතඥයාට. ඉතින් ඊට පස්සේ එයා ඒකට පැන්ඩෝල් බොනවා. සිද්ධාලේප ගන්න. මේ මස් පිඩු නටනවායි කියලා. ඉතින් යනවා ෆිසියෝതെරපි කරන්න. නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. මොකද මේ භාවනා කරනකොට වැනෙන්නේ කියලා. සයිකියාට්‍රික් ඔයිට වැඩිය පිස්සා. ඉතින් මෙයාට පිස්සු ඩබල් කරලා දෙනවා. හොඳ එක හදලා ගෙදර යනවා. නමුත් මතක තියාගන්න භාවනා කරගෙන යනකොට ඔය ඔක්කොම ජවනිකා සමහර එක ඔක්කොම යම කෙනාට වෙන්නේ. එකින් එක එකින් එක ජවනිකා හරහා ගිහිල්ලා එයා සුපුරුදු කරනවා වේදනා චෛතසිකයේ මෙන්න මේ වගේ ප්‍රියමනාප දේවල් තියෙනවා අපි මෙතෙක්කල් ප්‍රියමනාප දේවල් කෙරුවේ ලස්සන රූප බලලා ප්‍රියමනාප රූප හරහා අපිට මනාපමනාප පහළ වුණා ප්‍රියමනාප සද්ද හරහා මනාපමනාප පහළ වුණා ගන්ධ රස පහස දැන් මේ කියන එක ওই පහටම අහුවෙන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට අහුවෙන්නේත් නැහැ ඇහැ කන්ට දිව නාසයට අහුවෙන්නේත් නැහැ හැබැයි නැහැ කියන්න බෑ මේ විදිහට නික්කමසිත සෝමනස්සය ආවොත් ඒ යෝගාවචරයට අර ගොඩාක් දවස් භාවනා කරපේකට නිකන් හරියට එක තැනක එක වෙලාවට පාරිතෝෂික දීපනාවක් දුන්නා වගේ බෝනස් දුන්නා වගේ ලොකු සතුටක් ඇති වෙනවා. හැබැයි හිතන හැමදාම බෝනස් හම්බෙයි කියලා. බෝනස් හම්බෙන්නේ හැමදාම නේ අවුරුද්දට සැරයක්. දවස් 10ක් විතර භාවනා කරනකොට දවසක හරියන. හැබැයි ඒක හොඳ ලකුණක් පින තියනවා කියන්නේ. මෙතෙක් ඇවිල්ලා තියෙන පාර හරි කියන්නේ. තමන්ගේ සීලේ වැදගත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ. භාවනා කරගෙන යන ක්‍රමේ හරි කියන්නේ. හැබැයි ලෝභ කරන්න ගියොත් අනිද්දාස නොලැබීමම කනගාටුවට හේතු වෙනවා. ඒක අනික් ගන්න දුකකට හේතු වෙනවා. මේ විදිහට කවදා හරි යෝගාවචරය මේ ප්‍රීතිය පහළ වෙද්දිත් ඒක මායින් කරන්නේ නැහැ කියලා කියන්න නම් බෑ. ඒක මංගල ලකුණකට ගන්නවා. නමුත් තමන් අර ගත්ත එකලස කඹේ ඇවිදින්න වගේ වට ගන්න නැතුව ගියොත් සරුවචනාංශේ විශේෂ ආනාපාන කරන යෝගාවචරණ සඳහන් කර තිනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති උපසමේති කියන. උඹට එදාට මහාන තේරෙයි ආස්වාසයක් කියන්නේ ආස්වාදයක් කියන. ගන්න හුස්මක් පාස තමන තේම් තේ පටන් අර ගන්නවා සන්තෝචේව පනීතෝ ඊ타ත්ම සාන්තයි ඊ타ත්ම ප්‍රණීතයි අසේචන කෝච මොන්නම දෙයක්වත් පිටින් ඔන්න උම්මලකට දාන්න ඕනේ අජිනමොටෝ දාන්න ඕනේ නිකම්ම රසයි වෙනින් මාත්තු ඕනේ නෑ ඔකට ඒක අසේචනකයි කියලා කියන්නේ අපි කොහොමදත් ගන්න හුස්මනේ අය පිටින් වතුරක් කරන්න අනන්න මොනවක්වත් කරන්න ඕනේ අසීචන කොච්ච සුකෝච විහරතු මෙන්න මේකටයි මානේ සුඛ විහරණය කියන්නේ මෙන්න මේකටයි අරමුණ රසය කියලා කියන්නේ කියලා. අපි මෙතෙක් කල සුඛ වේදනේ කියලා මොනවද හෙව්වේ? අපි හෙව්වේ සුඛෝපභෝගී වස්තු. අපි හෙව්වේ පිට කෙනෙක්. ඒව වෙන අනිවා හැම චිත්තක්ෂණයකම මේ ආනාපානයේ තියෙන සාන්ත ගතිය ප්‍රණීත ගතිය සුඛ විහරණ ගතිය අසීචන ගතිය නින්දාවට ලක් වෙනවා. මේ ඇතුලේ තියෙන නිර්ආමිෂ සුඛය පෙලෙනවා, තැවෙනවා, අඬනවා නී මේ මෝල් වහන්සේ. නැත්තම් මේ මෝඩි මෙච්චර ලස්සන මනුස්ස ආත්මයක් ලබා ගන්න. හුස්මක් ගැන හොයන්නේ නැතුව රූපවල හොයනවා සැප. ශබ්ද හොයනවා, ගන්ධවල හොයනවා, රසවල හොයනවා, පහසේ හොයනවා, ඇහි හොයනවා, කනේ හොයනවා, නාසයේ හොයනවා. ඒක කවදද තියෙන තා කදාකත් මේ ශාන්ත ප්‍රතිංච ගතියකට යන්න බෑ. ඉදාර තේිනවා අපි මෙතෙක් කල දැනුමක් කියලා කිව්වනම් ඒකට මෝඩකම කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි මොනවාරි හෙව්වනම් කක්ක තමයි. අහුවෙලා තියෙනවා නම් ජයග්‍රහණ දිනන ඔක්කොම කක්ක තමයි. ඒ කක්ක අයින් කෙරුවට පස්සේ සැප එතනම තියෙනවා. එනිසා මේ gedara Taman තුල මේ සියලු වස්තු තියේදී අපි වටේ හොය හොයා විදිනවා. අනේ මට කන්න ටිකක් දෙන්න, අනේ මට බොන්න ටිකක් දෙන්න, අනේ මට ඉන්න ටිකක් දෙන්න, අනේ මට බෙහෙතක් දෙන්න කියලා මේ තරම් තියෙන උතුම් ගුණයක් පෙන්නලා දෙන එක තමයි සරුවච්චන් ආංශකේ තියෙන කරුණාව කියන්නේ. කවුද අහන්නේ? කවුද අහලා මෙච්චර පියවර ගානක් ඉදිරියට යන්නේ? ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කළ තියෙනවා ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් ආදි කල්යාණේ වශයෙන් සතිය පිහිටවන්න ගන්න චිත්තක්ෂණේ වැදගත් ඊට පස්සේ මේ මට්ටමට ගියාට පස්සේ ආ මජ්ජේ කල්යාණයට වැටෙනවා සමාධියේ තියෙන සතියේ තියෙන උතුම් ගුණ දකිනකොට ඒ කාන්තෙම බුදුන් ඇදහිල්ලෙන් පමණක් දන්න කෙනාට වැඩිය මෙතෙන් යනකොට බුදුහාමුදුරුවෝ පේනවනේ. මොකද්ද බුදුහාමුදුරුවෝ කරේ කියලා? මොකද්ද බුදුහාමුදුරුවෝ සූත්‍ර පිටකේ කිව්වේ කියලා? මොකද්ද බුදුහාමුදුරුවෝ මේ මහණෙකුට කරන්න කියන්නේ කියලා? මොකද මෙතෙන් යනකොට යා කාය සාක්ෂියක් ලබනවා. මේ අපි හොයන ඉන්ද්‍රිය බද්ධ මොන්නම දෙකින්වත් මේකට බාධාවක් මිස හොදක් නැහැ. උපමාවට කියනවා මේ ඇහැට මොනව වැටෙනවක් කැවෙනවා. හොඳම දේ ඇල්ලතර විතරයි. මෙතෙන්ට යනකොටත් යෝගාවචරය කරන සෑම ක්‍රියාවක්ම නතර කරලා. කායික වශයෙන් හුස්ම ගැනීමත් නතර වෙලා. වචනේ වශයෙන් මෙනෙහි කිරීමත් නතර වෙලා. මානසික වශයෙන් සංඥා වේදනා දෙක දැනගෙන ඉන්නවා. ඒ සඳහාවත් ප්‍රාර්ථනාවක් නැහැ. මොනවාද වේදනාවක් එනවා භාවනා ප්‍රතිඵලයක් වශයෙන් නමුත් ඒකත් මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මය කරගන්න යන්න පටන් ගන්න. එතකොට ඊන ප්‍රීති සුඛ දෙක විතරයි ආනාපාන සති සූත්‍රය වගේ පෙන්වන්නේ. එහෙම නැත්නම් වේදනානුපස්සනාවට පෙන්වන්නේ. නමුත් අපි දන්නවා මේක කරන්න යනකොට ගොඩාක් දුක් වේදනා නැත්නම් निराமிෂ එහෙම නැත්නම් අපි කියමු නෙක්ඛම්මසිත දෝමනස එනවා. භාවනා හරියන්නේ නැති නිසා එන කරදර, මැස්ස වහන නිසා එන කරදර, මන්ත්‍රෝ කරන නිසා එන කරදර, භාවනා දෙන වේදනා නිසා කරදර. ඒකට යෝගාවචර දන්නවා මේ කය සම්බන්ධ කරන සැප දුක් දෙකක් තියෙනවා. භාවනා ජීවිතය සම්බන්ධ සැප දුක් දෙකක් තියෙනවා. මේ සැප දුක් දෙකේ කොතනකවත් නිවන නැහැ. කවදා හරි යෝගාවචරයට සිද්ධ වෙනවා මේ සැපත් දුකත් දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය නොදුක් නොසුව වේදනාව නැත්තම් මනාපමනාප වේදනාව මනාපමනාප දෙක සමබර වේදනාව මේක දැක ගන්න නැත්තම් මේක දැකලා අඳුන ගන්න මේක හුරු වෙන්න මේක යාලු කරගන්න මේක හාද කරගන්න යෝගාචර පුංචි උපමාවක් හම්බ වෙනවා ප්‍රස්වාසයේ ගිවන් වුණාට පස්සේ ආශ්වාසයේ මතුවෙන්නේ ඉස්සලා පුංචි අතර වාරයක් අහු වෙනවා යෝගාචර හොඳට ආනපනෙ ගිවන් කරන යනකොට ප්‍රස්වාසය ඉවර වේගන යනකොට පේනවා ආශ්වාසයේ එන්නේ ඉස්සලා මොකද්දෝ හිස්තන වමේ ඉඳලා දකුණට බර මාරු වෙනකොට සක්මනේ අහු වෙන්නේ නැති කැලලක් තියෙනවා ඒ වගේ මේ අපි කරන හැම ක්‍රියාවකම ඒ ක්‍රියා දෙකක් අතරමැද යටිපහුවෙන මල පැන්නිල්ලක් තියෙනවා. ඉරි පැන්නිල්ලක් තියෙනවා. අන්නේ අතරදී අපිට දැනෙන්නේ අපිට තේරෙන්නේ අපිට කියා ගන්න බෑ එකින් එකට මාරු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් චිත්‍රපටියක් පෙන්නකොට රූප රාමුවක් පෙන්නලා අන්ධකාරයක් දාලා ඊගාව රූප රාමුව එනකොට අපිට පේන්නේ පළවෙනි රූප රාමුවේ තියෙන එක දෙවෙනි රූප රාමුවට ක්‍රමයෙන් මාරුණා වගේ. අපිට කවදාකවත් අතරමැද මැදිහත් වෙන අන්ධකාරය පේන්නේ නැහැ. අපිට වෙන්නේ රිදී තිරේ බබලනවා වගේ. ඔන් ප්‍රොජෙක්ට් එකක් කරන් බලන්න 150ක් අන්ධකාරය තියෙන පිටපටි පෙන්නකොට අපිට පේන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ අපිට වෙන්නේ එක දිගට ආශ්වාස ප්‍රශ්වාසය අවු වෙනවා. ඒ නමුත් ප්‍රශ්වාස ඉවර වෙලා වැයෙන විරාමයක් තියෙනවා. ඊට පස්සේ තමයි ආශ්වාසය පටන් ගන්න. ආශ්වාසය නිමුණාමත් විරාමයක් තියෙනවා ප්‍රශ්වාසය පටන් ගන්න. මේ හරිය අපි පන්නන එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. තෘෂ්ණාව මේ අල්ලන්න පුළුවන් මනින්න පුළුවන් හැටි ගැට ගහලා දන්නේ නැති හැටි පනනවා. ඒ වගේ තමයි අපි සැප දුක දෙකේ ගැට ගහලා සැප දුක දෙක නැති නැත්නම් අදුක්කම සුඛ නැත්නම් මධ්‍යස්ථ වේදනාව නැත්නම් මනාපමනාප දෙකේ මිශ්‍ර වෙච්ච වේදනාව අපිට වචන නැහැ කතා කරන්න. අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය සැප එනකොට සැප දන්නවනම් දුක එනකොට දුක දන්නවනම් ඒවා මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳ තේරෙයි. මෙනෙහි කරලා දැප දුක දෙක අයින් කරාට පස්සේ ඉතුරු වෙන කැල ලොකු කුට්ටියක් ඉතුරු වෙනවා. සැපට අහු වෙන්නේ නැහැ, දුකට අහු වෙන්නේ නැහැ. ඉතින් මජ්ජේ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මේ සැපේ ඉන්න තාක්කල් ඒකාන්තයක්, කාමසුකල්ලිකාණ යෝගේ, දුකේ ඉන්න තාක්කල් අත්තිකිලමතාණ යෝගේ මේ දෙක අතහරිනකම් උභවන්තේ උභවන්තෝ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ නිසා සැපෙන්න ටික අඳුනගෙන ඒ සැප වශයෙන් නම් කරන්න. දුකෙන් ටික අඳුන දුක් වශයෙන් නම් කරන්න. ඒකට පිනවා මැද හරිය විශාල ඉඩක් තියෙනවා. සැපටත් නැති දුකටත් නැති ඕකට අපි කියන්නේ කම්මැලිකම කියලා. ඔකට කියන්නේ අපි පාළු ගතිය කියලා. ඔකට අපි කියන්නේ නොදන්න තැන කියලා. බයලවන තැන කියලා. ඉතින් මේක හට වේදනා චෛතසිකේ හරහා යන්න ලේසි රූප කර්මත්තාන්න වැඩි. හැබැයි සමහර රූප කර්මත්තානෙමත් යනවා. ආස්වාස ප්‍රසවාසී දිවං වෙනකොට අතරමැද තියෙන හිස්තන සමාරු අල්ලනවා. ඔත් වේදනා වශයෙන් සැප දුක් වේදනා දෙක හොඳට තේරුම් අරගෙන ඒවා නම් කරොත් තේරෙන පටන් ගන්නවා ගොඩාක් වෙලාවට තියෙන මේ සැපටත් නැති දුකටත් නැති නමුත් ඒකට අපි වෛර කරනවා. අපි ඒකට ඒක මේ නොදකින් නොපතන් කියනවා. ඒකට යනකොට මහා පාළු ගතියක් තියෙනවා. සිත සංගවි ගන්නවා. ඉතින් කාටද පුළුවන් මේ සතෝ බික්ඛු සම්පජානෝ කියන විදිහට මෙන්න මේ සැපත් නැති දුකත් නැති වේදනාව සතියට ලක් කරන්න? ඒක සෙල්ලමක් නෙවෙයි. මේ අහුවෙන්නේ නැති සැපට අහුවෙන්නේ නැති දුකට අහුවෙන්නේ නැති ප්‍රදේශයට එළඹිලා මම දැන් මේ සතියෙන් ඉන්නේ මට මේක සැපට දාන්නත් බෑ මට මේක දුකට දාන්නත් බෑ මම මැරිලත් නෑ මට නිින්ද ගිහිල්ලත් නෑ මට සතිය තියෙනවා කියලා දැනගත්තොත් සරුවචනාංශයේ ඉගෙනීමක් තමයි නමුත් ධම්මදින තෙරුණාංශ කියනවා තෙරිණාංශේ තමන්ගේ ඉසර ස්වාමියා විසාක උපාසකතුමාට කියනවා කවදා හරි විසාක මේ අදුක්ඛම සුඛ වේදනා දන්නවනම් ඒක සැපක් ඒක දන්නේ නැත්නම් ඒක දුකක්. ඒක තමයි මනුස්සය විඳවන දුක. Taman ඉන්නේ ඇත්තටම දුක්කම සුඛේ. ඒකට වෛර කරනවා. ඒකට පාළුයි කියලා කියනවා. ඒක නීරසයි කියලා කියන මොන්නෝ හරි කර්මාන්තකයේ දෙනවා. එතකොට සැප දුක් දෙක හම්බ වෙනවා. එතකොට අපි දන්න හරිය නමුත් ඒ හරිය කවදාකවත් නිවර නැහැ. අපි සැපත් දැනගෙන දුකත් දැනගෙන දෙක හොඳට අපි වෛර කරනව නෙවෙයි. ඒ දෙක දෙපැත්තට වෙනවා. උනාට පස්සේ මේ මැද තියෙන අදුක්කම සුඛ වේදනා දන්නව නම් අපි හැම වෙලාවෙම සැපෙයි. මොකද හුඟක් වෙලාවට තියෙන අදුක්කම සුඛ වේදනා. ඒකට අපි සාමාන්‍ය ජීවිතයේ අන්ධ පුතඥයක් පාලුකම කියලා කියනවා. කම්මැලිකම කියලා කියනවා. නීරස ගතිය කියලා කියනවා. නිදිමත ගතිය කියලා කියනවා. ඒකාකාරී ගතිය කියනවා. নানা ප්‍රකාර මොනවද කියන්නේ වඩා. මම කම්මැලි වචන ටිකක් පාවිච්චි කරනවා. නමුත් හැම වෙලාවෙදිම විවේකයක් තියෙනවා. හැම වෙලාවෙම හුදකලාවක් තියෙනවා. ඒ හැම වෙලාවෙම විශ්‍රාම වෙන්න දන්නවනම් එයා දන්නවා ජීවිතය ගත කරන්න ඕනේ මම මේ සැපත් නැති දුකත් නැති වේදනා තැන තමයි හැබැයි ඒක හරිය නීරසයි. අපි හොයන සැප නැහැ. ඒ නිසා බුරුමි පඬිස්සවාංශ කියන්නේ ඒක නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ. චීස් නැහැ, බටර් නැහැ, ජෑම් නැහැ, මොකක්වත් නැහැ. ඔහේ සුදු පාන් පෙත්තක් කන. නැත්නම් මස්ලී නැතියට බලුලෙව කන්නේ වගේ. ඉතින් කට්ටිය කැමති නැහැ විපස්සනා කරන්න. මොකද කවුද කැමති මස්ලි නැතියට මස්ලි නැතියට ලෙව කකයි. ඒ උනට හරිය කැමති කීල්ස් මොනවද මේ සෝසේජස් රසෝජසයිසෝ කියලා වැක්කිරි වැක්කිරි කකා ඉන්න කැමති. මේක මස් නෑ ලී නෑ ඇට නෑ පුළුවන් නම් කම බැන්න කම. ඒ නිසා මේක මොන්න තාලෙවත් විකුණන්න බෑ. කිසිම විදියකට වෙළඳ ප්‍රචාර වලට අහු වෙන්නේ නෑ. හැබැයි කන එක දන්නවා මෙන්න බුදුහාමරණ කිට් වෙන ක්‍රමය. මේ වේදනාවේ සැපත් නැති දුකත් නැති තැනට එනකොට එන මේ මුස්පේන්තු ගතිය කියලා එකක් තියෙනවා. මහා පාළු ගතියක් වගේ. මහා කම්මැලි ගතියක් කියලා ඔතන තමයි නිවන තියෙන්නේ. ඉතින් මේකට මම hina වෙන කතාවක් කියන්නේ. අපේ හිටපු අන්දරේ වගේ අරාබිකරේ හිටියා නස්රුඩීන් කියලා මුල්ලා මුල්ලා කියලා කියන්නේ ආගමික නායකයෙක්. එයා රාජ්‍ය සභාවටත් යනවා. හැබැයි ගමේ මේ සිරිපාලත් එක්කක් තියෙනවා, සිරිබිරිස් එක්කක් තියෙනවා. නිකන් සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් කාගෙත් වගේ ගෞරවයට ලක් වෙච්ච මිනිස්සෙක් හැබැයි හරි විහිළුකාරයා. මේ චරිතය හැටියට බලනකොට මහා ගැඹුරක් මිනිහා කියන්නේ. දවසක් මිනිස්සයා මේ <coughs> ගොම්මනේ ලයිට් කණුවක් යට දනගගා දනගගා තනකොළ පීට පීර බලනවා. ඉතින් පාර වෙන මිනිස්ස ගාලු මුල්ල මොකද මේ හොයන්නේ කියලා. ඊට පස්සේ කළු මැෂින මගේ මේ යතුරු නැති වෙලයි. ඉතින් අර මනුස්සයත් ඉතින් පව්ගෙල හිතලා දෙන්නම හොයනවලු හොයනවලු තා යන මනුස්සයෙකුත් ආලු හොයනවලු හොයනවලු හොයනවලු දැන් හොඳටම රැ වෙලා යතුරු නැහැ. ඉතින් අර මනුස්සයා මුල්ලා කියන්නේ අම්මතර ಜಾති මිනිහෙක් නිසා මුල්ලා උඹේ යතුරු මොන පාටද? ආ ඒක කළු පාටයි. උඹේ යතුරු කැරලද? ඔව්. ඒකට මේ ටැග් එකක් ගහන්න ඕව්. ඉතින් විස්තර ඔක්කොම අහලා අහලා අහලා අර මනුස්සයා නිකමට අනු කොහෙද නැතුනේ. නැති උනේ නම් කාමරේදී කිව්වා. ඉතින් අර මනුස්සයා කෝලිය මුල්ල දැන් බලපන් පැහැසුන හතර ලයිට් කරන වැට හොයනවා. ඒක කාමරේ නැති වුණා නම් මේ හොයන්නේ මොකද? කාමරේ ලයිට් නැහැ කිව්වා. අපිත් නිවන හොයන්නේ ලයිට් කරන ඔයට. නිවන තියෙන අන්ධකාර කාමරේ. අපි හිතනවා නිසරණට ගියෝ ෂුවර් එකට නිවන් යන්න පුළුවන් කියලා. පිස්සු. මෙහෙ මොකක්වත් නැහැ. ආපහු යන්න හිටපු දැනට. හිටපු තැන කියලා හොඳට හුස්ම දිහා බලන්න හුස්ම ගෙවෙන තැන තියෙනවා යතුරු. එතන ලයිට් නැහැ. දිලිසෙන සියල්ල රත්තරන් වෙයි කියලා අපි කියනවානේ. අපි කොහෙද නිවන හොයන්නේ? නිවන හොයනකොට එතන සැපක් තියෙන්න බෑ එතන දුකක් තියෙන්න බෑ සැප දුක දෙක නැති අපි ඔය මුස්පේන්තු ගතිය කියලා එකක් තියෙන්නේ මහා කාල කන්නිකමක් කියලා එකක්. ඔතන තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒකට සාදර වෙන්න ඒකට සමාදම් වෙන්න, ඒකට නිවේෂණය කරලා එතන පදිංචි වෙන්න, ඒක ප්‍රතිෂ්ඨාවක් ලබන්න අපි කොච්චර දැනගන්නවද මේ රූප ශබ්ද අහමින් ගලමින් අපිට කවදාකවත් එතෙන්ට යන්න මේ වෙළඳ ප්‍රජාපාරයක් අපිට උගන්වයිද? අපිට පන්ති කාමරේ ඉන්න ගුරුවරයෙක් කවදා හරි අපිට ඕක උගන්වයිද? අපිට අපේ අම්මා තාත්තා දෙයිද ඕක ගන්නලා දෙයිද නෑ ඒගොල්ලන් ඕනේ අපේ අපේ දරුවෝ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේර කෙනෙක් වෙන්න ඒ මිනිස්සු මොනවද හොයන්නේ? ලයිට් තියෙන තැන්වල දන්න ගගා වනු ගගා ඔහේ ඕන බුදුහාමුදුරුවෝ ආවන බුදුහාමුදුරුවෝ කියයි යක්ෂයෝ මෝඩයෝ ඔතන නෙවෙයි හොයන්න තියෙන්නේ gedara කරවලේ කාමරේ නිවන තියෙන්නේ ඒ නිසා වේදනා චෛසිකෙ දිගේ යනකොට අපි අම්මු අම්මු අම්මු විහිළු ගායෝ ජෝකර්ලා අපි හොයන්නේ මේ දිලිසෙන තැන්වල ඒක ඒකේ නිවැරදි වේදනාවේදී මේ සැප හොයන ගමනේ මිනිස්සයා විතර අන්ධ භූතව හැසිරෙන වෙන කිසිම සතෙක් නැහැ. දැන් අවුරුදු 250ක් විද්‍යාව කියන අමු කුණු හරපයක් පිටිපස්සේ මේ තාක්ෂණයක් පිටිපස්සේ මේ යටිතල පහසුකම් පිටිපස්සේ අඹාගෙන යන්නේ හරියට තල්ලත්තට මේ බෙලිගිඩියක් කරන දුර කැලේ සතු සීරම කැලේ කඩන දුවන්න යන පටන් අරගත්තා. ඔක්කොමලා කියන්නේ අහස කඩා වැටෙනවා අම්මෝ මේ පැත්ත බලන්නත් බෑ දුවන සිංහෙන් දැක්කට පස්සේ තමයි ඇවිත් කවුද යකෝ දුවන්නේ මොකද යකෝ දුවන්නේ කියවට පස්සේ කියනවා කෑ ගහන්නත් බෑ බලන්නත් බෑ මේ පැත්තෙන් අහස කඩා වැටෙනවා කියලා සීරම කැලිය නමුත් සිංහය ආගෙන ආගෙන යනකොට හාවේ නින්දෙදී බෙලිගෙඩියක් පල්ලත්තක් උඩරලා බය වෙලා දුවන ඔය විද්‍යාඥයෝ සීරම බෙලිගෙඩියට යට වෙච්ච බය වෙලා දුවන හාවෙකටත් වැඩි හැබැයි අහිංසක නෑ උන් පරට්ටේ හාවෙක් වගේ අහිංසක නෑ උන් දන්නවා මේ නොමග යවන්නේ කියලා ඒ නිසා හොයන්න ඇතුලේ. ඔක හොයනකොට වේදනා චෛසිකයට ගියාට පස්සේ තියෙන අපි මෙතෙක් කල પરම්පරා ගානක් සැපෙව්වා. මතක තියාගන්න එක් එක්කත් සැපෙන් මැරුන්නේ නැහැ. හැම කාම දුකෙන් තමයි මැරුනේ. ඒ නිසා මේ නාඩගම් සේරම මැරණකම් විතරයි මරණ මොහොතදී අපි ඔක්කොම පරාදයි. කවදා හරි භාවනාදී මැරිලා තිබුණා නම් සැපත් නැති දුකත් නැති අරමුණක් නැති නිමිත්තක් නැති ආරම්මණයක් නැති කයත් නැති තැනකට ඊන මනස ඉතින් ආය අලියක්කට ඉන්දියාප්පයක් ගන්නක් ඇයි මරණ වෙලාව ගණන් ගන්නෑ ඒ නිසා මෙරියල්ලා එච්චරයි කියන්නේ භාවනාවෙන් මෙරියල්ලා මේ සියල්ල මත ඇරලා අන්නර මුස්පේන්තු කියන තැන අන්නර සැපත් නැති දුකත් නැති තැනට ගිහිල්ලා මෙන්න තමයි බුදුහාමුදුරු කියපු එක මං කියන්නේ මේ නැස්චාතවාදය මං කියන්නේ අත්ති කිලමතාන් යෝගය මං කියන්නේ භාවනාදී මතුවෙන මේ දේ අදුක්කම සුඛය. එහෙම නැත්නම් ඒකට කියනවා මනාපමනාව කියන වචන දෙක යොදන බුදුහාමුදුරෝ. එහෙම නැත්නම් උපේක්ෂා වේදනා. ආනේ කියන වෙලාවේදී මෙතනයි මට මගේ සද්ධාව මනින තැන. මෙතනයි මගේ වීරිය මනින තැන. මෙතනයි මගේ සතිය මනින තැන. මෙතනයි මගේ සමාධිය මනින තැන. මෙතනයි මගේ ප්‍රඥා මනින තැන කියලා. ඉතින් ආවට පස්සේ හිත නින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව ආපෙත මඟ අනුව මම දැන් ඉන්නේ ශික්ෂාවක බව මම දැන් ඉන්නේ කෙලෙස් නැත්තන බව දැනගෙන මේ කොඩිය දිගට ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් එයා කායනුපස්සනාවේ ලබාගත් ඒ ඒ ඒ දැනුම ඒ තල තුනකම ක්‍රමවේදයේ වේදනානුපස්සන හරහත් ඉදිරියට යනකොට අපි මුළු ජීවිතේ මතක තියාගෙන අවුරුදු 55ක් විතර වෙනකන් ඉතා ඉතාමත්ම සුන්දර වයස මේ සැප සොයන වැඩේට කඹරලා ඉවර කරලා විනාශ කරනවා. කොච්චර දෝ කාලයක් පන්ති කාමරවල ගිහිල්ලා ඉගෙන ගන්නවා සැප හොයන්න. එතස කොච්චර දෝ කාලයක් රැකියාවල් කරනවා අතිරේක කාලය යොදමින් රට රාජ්‍ය අමතක කරලා ගන්ධනව තැහැල්ලා ගිහිල්ලා හම්බ කරන්නේ. 55 වෙනකොට මැරෙන ලෙඩේ එනවා. ඊට පස්සේ හම්බ කරපු සීරම දොස්තරට දීලා කාල කණ්ණියක් වගේ මැරලා යනවා. ඔන්න මනුස්ස ජීවිතේ රඟ. කාට හරි පුළුවන් අවුරුදු 7ේදී පැවිදි වෙලා 18 19 වෙනකොට තේරුම් ගන්න මේ දුක් වේදනාවයි සැප වේදනාවයි කියලා කියන්නේ සබම්බුලු දෙකක් විතරයි. ඔක හොණක් බැඳිලා පුරලා යනවා. ප්‍රශ්නේ නිවනට උත්තරේ දෙන හැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ වේදනා කියලා තේරුම් ගත්තොත් මං හිතනවා ඒ යක්ෂය අල්ලලා ඔක්කොමලා හිරේ දමාවි නැත්නම් පිස්සන් කොටට දමාවි පිස්සෙක් කියන. අද ඒ තරම්ම අන්ධ භූතයි ලෝකේ. ඒ නිසා තමන් මේක නොදැක්ක එකක් නෙමෙයි මම මේ කියන්නේ හැමදාම භාවනාවේ හම්බෙන එකක් මේකට වෛර කරනවා. නීරසකම එනකොට කම්මැලිකමක් කියලා හිතාගෙන මේ අදුක්කම සුඛේ එනකොට නැද්දකින් නොපතන් කියලා දොරවහන. ඒ නිසා දොරේ පිටිපස්සේ ඇතුළේ දොරේ උඩ මේ මුස්ලිම් ගෙවල් වල ගහලා තිනවා ඔබේ ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක දොර වහන්න එපා. ඔය අදුක්කම සුඛ වේදනාව එනකොට දොර වහන්න එපා. දොර වැහුවොත් ඔය කරොත් භාවනාවක් ඇති වැඩක් නැහැ. ඔය ඉන එන එකට ඉන්න දෙන්න. සැපේනකොට සැප අඳුරගන්න, දුකේනකොට දුක අඳුරන්න. මේ දෙකට දාන්න බැරි වෙලාව වෙනකොට ප්‍රතික්ෂේප කරන්න එපා. වඩපිට බලන්න එපා. මේකට එන්න දුන්නොත් තේරේ යෝග පර්යංකේදී විතරක් නෙවෙයි යන්නේ සක්මනේදීත් ගන්න පුළුවන්. එදින්ද වැඩ කරනකොටත් ගන්න පුළුවන් සර්වඥ කියනවා උච්චාරවස්සාව කම්මේ සම්පජානකාරී යෝති වැසිකිලි කරනකොටත් කැසිකිලි කරනකොටත් ඔය කියන විවේකයේ තියෙනවා ওই කියන සැප දුක නැති தත්ති තියෙනවා. ওই කියන හුදකලාව තියෙනවා. ඒ සාමාන්‍යකම් අර හැප්පෙන්න කියනවා ගන්ධකිලියට ගිහිල්ලා මල පූජා කරත් වැසිකිලියට ගිහිල්ලා මල පහ කරත් එකම පින සතියෙන් කරනවා. හැබැයි මල් જાති දෙකක් උතක. ඒ නිසා ඒකට ගන්ධ කීයටම යන්න ඕනේ නැහැ. වැසිකිළියට ගිහලා මේ මූත්‍රා පිට වෙන එක හොඳට විඳිනවා නම් පස්සාව කම්මේ. උච්චාර කම්මේ. මේ මල පහ වෙනකොට හොඳට විඳිනවා නම් ආශ්වාසය ප්‍රශ්වාසය වගේම තමයි. මේක හොඳට දන්නවා නම් ওই දෙකේදීම සතිමත් වෙනකොට තියෙන මේ අදුක්කම සුඛ වේදනාව එච්චර 아무ත් එක් නෙවෙයි. අපේ තියෙන එකට නොදකින්න පතන් කියන ගතිය. අදුක්කම සුඛ වේදනාව අපේ පාළු ගතිය කිව්වට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ හුද්දේ කලාව කියන වචනේ. අපිට මේ කාලකන්නිකමක් කරන බුදුහාම කියන්නේ සම්පatti කරගතියක් කියලා. ඒ නිසා මහන්නේ මේක දුකයි තමයි. නමුත් ඒ අදුක්කම සුඛ වෙනට ඔක සති වශයෙන් අඳුරගන්නේ සම්පජඤ්ඤ වශයෙන් අඳුරගන්නේ සුඛ වශයෙන් අඳුරගන්නේ පස්සද්ධි වශයෙන් අඳුරගන්නේ කියලා මේකට සතුටුයන් කියලා බුදුහාමුදුරුවෝ එහෙමම කෙලින්ම ලියලා තියෙනවා ආනන්ද සප්පයි සූත්‍රයේ. පේනකොට නම් පේන්නේ කම්මැලිකමක් තමයි. නමුත් මේ කම්මැලිකම හරහා මේ වේදනා චෛතසිකයේ තියෙන මේ අදුක්කම සුඛය කියලා දැනගතට පස්සේ අපි අනේ කොච්චරක් මේකට කෙනෙහිලිකම් කරලා තියනවද කවදා හෝ මේකට සාදර වෙච්ච දවසේ අපිට කොහේවත් සැප හොයන්න නිවන හොයන්න යන්න ඕනේ ඉදිනදා ජීවිතේ ගත කරන කොච්චර දෝ හම්බෙනවා මේ හුදකලාව කොච්චර දෝ හම්බෙනවා මේ විවේකේ කොච්චර දෝ හම්බෙනවා මේ විශ්‍රාම ගතිය කොච්චර දෝ හම්බෙනවා මේ පිරිච්ච ගතිය කොච්චර දෝ හම්බෙනවා මේ පාළු ගතියක් නෙවෙයි සම්පූර්ණ ආඩ්‍ය ගතියක්. ඉතින් ඒක හරහා තියෙන්නේ බලන දෘෂ්ටි කෝණේ වෙනසක් මිස අලුතෙන් ලැබිච්ච දෙයක් නෙවෙයි. තිබුණ දේ දිහා අලුතෙන් දෘෂ්ටි කෝණිකෙන් බලන. ඒ නිසා වේදනානුපසනාව හරහත් ගොඩක් පම්පෙත් අපිට විවෘත කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ ගොඩක් අත වෙච්ච නිසා මම මෙතනින් ධර්ම දේශන නතර කරනවා. අපිට මේ කතාවට යන්න පුළුවන් චිත්තානුපසනාව හරහා. අපිට මේ කතාවට යන්න පුළුවන් ධම්මානුපසනාව හරහා. අපිට මේ කතාවට යන්න බලම් වෙන විවිධ ක්‍රම හරහා එකට වැඩි එකක් හොඳයි කියන්න බෑ. නමුත් කායानुපසනාවෙන් ඇති කරගත්ත මේ සතිය අපිට විවිධ දේවල් වලට විවිධාංගීකරණය වෙනකොට පේනවා ඒ සඳහා ගත කරපු කාලයේ තියෙන වටිනාකම. ඒක නිසා ඒ සඳහා දැනටමත් ගත කරගෙන යනට දවසින් දවස දවසින් දවස තමන්ට කනගාටුවක් පශ්චාත්තාවයක් ඉච්ඡාබංගත්වයක් ඉන්නේ කවුරු ගණන් ගත්තේ නැතත් මම මේ යොදපු කාලේ වටිනවා ඒක විවිධ දේවල් යොදමින් ගත කරන්න පුළුවන් ගතිය නිසා ඒක Tamanට තේරෙනවා Taman ආත්මනුකම්පාවෙන් අත්ත් කුසලයෙන් කරගත්ත වැඩක් එතකොට ඒකට කියන්නේ තමන් පිළිබඳව තමන් සන්තෝෂයටපත් වෙනවා සමාදම් වෙනවා මගේම ප්‍රයත්නයකින් කුසල ඡන්දකින් මම මේ හොයන්නේ ගමනක් මිසක් ආ කවුරුවක්වත් මාව අඬ ගන්න ගියා නෙවෙයි. ඒ නිසා සතුටක් ඇති වෙනවා. ඒ වගේම අපිට කවුරුත් යොමු කරවන්නත් බෑ. Tamangeම ඇතුළෙන්ම එන්න ඕනේ මං කියන්නේ බොක්කෙන්ම එන්න ඕනේ මේකට අවශ්‍යතාවය. බොක්කෙන් එන ඔක්කොම හරියන්නේ නැහැ. නිසා ඩිංගිත්තක් හරි දමන්න කායේ කායන පස්සේ වේදන පුළුවන් නම් වේදනන වේදනන පස්සේ වෙන්න පුළුවන් නම් කල්පනා කරන අපිට ඇත්තට ධර්මයෙන් අපිට ලැබෙන අනුග්‍රහය ලැබිලා තියෙනවා. අපි ඒ ධර්මයට කරන්න ඕන අනුග්‍රහය කරපු ගමන් ඒ Tamande යන්න ඕනේ දුක්ඛ දෝමන සත්‍යකමයි ශෝක පරිද්දවාන සමතික්කමයි ඥායස අධිකමයි ආදී කියන මේ ක්‍රම දිගේ ඉදිරියට යන්න පුළුවන් මේ ඉන්න ඔක්කොමලා මම එන්න කියලා ආපු කට්ටිය නෙවෙයි මං කියන්නත් ඉස්සෙල්ලා තම තමගේ කැපකිරීම කරපු අය අන්න ඒකේ නම්බුව ඉදිරියට අරගෙන සත්පුරුෂ ගතිය ඉදිරියට යන කල්යාණ සත්පුරුෂ ගතිය ඉදිරියට යනගෙන මේ තියෙන අත්දැකීම් ටිකම සතුටෙන් කරන්න පටන් අරගත්තොත් මේ වේදනානුපස්සනා කොටසේදී තමයි තේරෙයි ජීවිතේ මල් විහිම් පල් කියලා. මේක මල් මල් කරගන්න වෙන මොනවාක්වත් ඕනේ මේ කරගෙන යන වැඩකට සතුටට එක විතරයි තියෙන්නේ. අද දවසේ ධර්ම දේශනාවත් මේ මල් මල් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් අත කරනවා ශීල දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.